දැයි ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි අපි දීවාසික උපාසක මහතුරු සම්බන්ධ කරගෙන හැම බ්‍රහස්පතින් දාම අපි මේ නිසන්නමනේ පවත්වන චාරිත්‍රානුකූලව ධර්මදේශනාව සඳහා සත්‍යපතා පවත්වන ධර්මදේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනා මේ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්ස අචේතන අචේතනයතෝ අනබිසංඛරෝතෝ තාජීව සංඥා නිරුද්ධಂತಿ අඤ්ඤාච ඕලාරිකා සංඥාන උපජ්ජಂತಿ තංඛෝ පොට්ටපාද අනුපුබ්බාபி සංඥා නිරෝධ සමාපatti සමාපජ්ජන සමාපatti හෝති තී ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පවත්වාගෙන ලබන ධර්මදේශනා මාලාවේ 12 වෙනි අංකයයි මගේ සටහන් වල හැටියට පේන්න තියෙන්නේ. ඉතින් මේ 12 සඳහාම අපි ඉස්සරහින් තියාගත්තේ පොට්ටපාද සූත්‍රයයි. මේ පොට්ටපාද සූත්‍රයේත් ආරම්භක කොටසේ පවතින ඊටාම ගැඹුරු ස්ථානයේ වාක්‍යයක් මම මේ ඉස්සරහින් තිබ්බේ ඒක හුඟක් වෙලාවට තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම හරීම සියුම් ස්ථානයක්. ඉතින් මේ ස්ථානේ මේ කියන්නේ තස්ස අචේතනයතෝ අනබිසංකරෝතෝ. ඒ භාවනා කරගෙන යන යෝගාවචරයා තවදුරටත් චේතනා පහල කරන්නේ නැත්නම් අபிසංස්කරණ කියන්නේ හිතින් කරන ගණන් හැදීම් කල්පනා චේතනා පහල කරන්නේ නැත්නම් ඒ තිබුණ සංඥාවත් ක්‍රමයෙන් ක්‍රමෙන් තුනී වෙනවා. ඒ මතු පිට අලුතින් ඕලාරික ගොරෝසු සංඥාවල් පහළ වෙන්නෙත් නැහැ. ඒ විදිහට ඒ සංඥා වගේ නැත්නම් සංඥා ස්කන්ධයගේ නිරුද්ධ වීම, ඉවං වීම අත්දකින්න පුළුවන්. ඒකට සර්වඥාන්සේ නමක් දෙනවා අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපජ්ජන සමාපatti කියලා. අනුපූර්වයෙන් සංඥා නිරෝධයට සමාපද නිරෝධ සම නිරෝධයට සමවැදීමේ සමාපජ්ජනයයි කියලා සඳහන් කරනවා. නමුත් මේ පාඨය ਸਰවචනාංශයේ ඉදිරිපත් කරලා පස්සේ ඒ අන්‍ය තීර්ථක පොට්ටවාද කටපාඩම් කරන ਸਰවචාන්සට නැවත කියනවා මම බවත් කෞතමයන් වහන්සේ විසින් කියන ලද්ද හරියට තේරුම් ගත්තනම් මෙන්න මෙහෙමයි කියලා. ඒක ਸਰවචනාංශයේ දේශනා කරපු එකමයි දේශනා කරන්නේ. එතකොට ඒ කියන්නේ මේ පොට්ටපාද නිවන් දකපු කෙනෙකුත් නෙවෙයි භාවනා කරලා සර්වචන් වහන්සේගේ ක්‍රමයේ හැටියට සතිපට්ඨාන වඩපු කෙනෙකුත් නෙවෙයි යාන්තමට සුත්තමයේ වශයෙන් අල්ලාගත්ත හැටි. ඒ නිසා සුත්තමයේ වශයෙන් ඒ දේ තේරුම් ගැනීම සංකීර්ණයි අමාරුයි කියලා පැත්තකට දැම්මොත් ඊට වැඩි භාර දూరు වෙච්ච ඒක හිතට අල්ලාගෙන දිරව ගන්න හැටි ඊට පස්සේ ඒක ක්‍රියාවත් කරලා භාවනා කරන හැටි හිතා ගන්නවත් ලැබෙන්නේ ඒක නිසා මේ අන්‍ය තීර්ථක පොට්ටපාදකේ මේ ප්‍රකාශයේ ඉඳලා ආපහු එහෙම නැත්නම් හිත එහෙම නැත්නම් මෙහෙම කියෝ මෙවැනි දෙයක් ඇසුවිරු ඥානයක් ඇති මිනිස්සෙක් කොහොමදයි සංකල්පනා පහල කරන්න ඕනේ නැත්නම් තමන්ගේ සම්මා සංකප්පය විමසුන්න ඕන කොහොමද පාවිච්චි කරන්න ඕනේ කොහොමද යා භාවනාවේදී මේක ලං කර ගන්න ඕනේ කියන තැනට මේ ගැඹුරු තැන ඉඳලා ආපස්සට යන්න පුළුවන් අපි පසුගිය දේශනා 11 දි කරේ සාමාන්‍ය පෘථග්ජනයේ තැනට ඉඳලා මෙතෙන්ට එනකන් සරුවච්චන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රයෙන් ඉර ඇඳගෙන පාර පෙන්නගෙන ආපු පාරදිගේ මෙතෙන්ට එනවා. ආවට පස්සේ ඒ සියල්ලම සාවධාන වහගෙන හිටපු ඒ පොට්ටපාදකේ පරිබ්‍රාජකයා සරුවච්චන්ස කියනවා වහන්සේ කියපු දේ හරියට තේරුම් ගත්තනම් එතන තියෙන්නේ චත් තත්ස්ස අචේතනයතෝ චේතනා නොකරන්නා වූ ඔහුට නාභි සංකරෝතෝ හිත සැලසුම් සකස් නොකරන සංස්කාර ඇති නොකරන චේතනා පහළ නොකරන ඔහුට තිබුණ සංඥාව ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනී වෙන්න පටන් ගන්නවා. එතකොට අලුතෙන් ඕලාරික සංඥාවක් එතෙන්ට වැදගත්ෙත් නැත්නම් එයා සංඥාවේ Nirodhaය ක්‍රමයෙන් ස්පර්ශ කරනවා. ඒකට තමයි සරුවචන් වහන්සේ මේ අනුපුබ්බාභි සංඥා Nirodha සමාපජ්ජන සමාපත්තිය කියලා කියන්නේ කියලා පොට්ටපාද ප්‍රකාශ කරන්නේ. එතකොට මෙතන මේ දක්වා කියපු වචන ටිකෙන් අදහස් කරන්නේ මේ භාවනාවේදී අපි කරන්නේ සංඥාවගේ Nirodhaයක් දකින්න එක. මේ සංඥා Nirodhe දකින්නකොට ඒක කොයි ආකාරයකද රූපයාගේ Nirodheට බලපාන්නේ කොහොමද ඒක වේදනා Nirodheට බලපාන්නේ නැත්නම් සංඥා වේදිත Nirodheට බලපාන්නේ සංස්කාර Nirodheට බලපාන්නේ විඥාන Nirodheට බලපාන්නේ කියලා බැලුවොත් ගැඹුරක් තමයි. ඒක පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නමුත් මේක නම් භාවනාවේ අවසාන නැත්නම් යෝග ජීවිතයේ අවසාන නැත්නම් පැවිදි අවසාන නිෂ්ඨාව ඒ යෝගාචරයේ චින්තන රටාව ක්‍රියාපටිපාටිය භාවනා වේදී කමඨාන සුද්ධ වීතු ආකාරයේ හිමීට හිමීට මෙතෙල්ල දික් කරගෙන දික් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් යම් වෙලාවක යම් කෙනෙක්ගේ හිතේ චේතනා පහළ නොවෙනවනම් සංස්කරණයේ සිදුවෙන්නේ නැත්නම් එයා ඊට ඉස්සෙල්ලා ඒක සම්බන්ධව එළඹිලා පෙළඹිලා වාසය කරනවා එයා දැන් හිතින් හිතා ගන්න ඕනේ භාවනා යම් මට්ටමට ආවට පස්සේ අලුතෙන් ඒකට කැලිය එකතු කරන්න යන්නත් නරකයි සකස් කිරීම කරන්න යන්නත් නරකයි අංග සංස්කරණය කරන්න යන්න නරකයි ඒකට හේමම නිවෙන්ට දෙන එකයි මේ සංඥාවගේ Nirodhe කියලා කියන්නේ කියන එක හිතට වද්දා ගන්න එක තමයි මම හිතන අමාරුම දේ. මොකද අපේ හිත নানা ප්‍රකාර දේවල් හිතට වද්දා ගැනීම විනෝදාංශයක් කරගෙන ඉන්නවා. ඒ නිසාම බටහිර චින්තනයේ මුල් වෙච්චි ඒ රාන්නේ ඩෙකාට් කියන මූලික දේවවාදී දාර්ශනිකයා කියලා තියෙනවා මම හිතනවා ඒ නිසා මම ඉන්නවා. ඒ නිසා මමයා පැවැත්වීම සඳහා අපි නිතරම වැඩ කරන්නේ නැත්නම් කතා කරන්නේ නැත්නම් හිත හිත ඉන්නවා. එහෙම නැත්නම් ඉබේ පහළ වෙන හිති ආඩම්බරයට අර ගන්නවා. හිතවිලි ආ මම දැන් මැරිලා නැහැ. මම දැන් නිින්ද ගිහිල්ලා නැහැ. මට දැන් සීමුර්ජා වෙලා නැහැ කියලා අපිට හිත දැනගන්නේ අපිට කිව්වා ඇත්තට මොලේ දැනගන්නේ මේ හිතවිලි අනුව. ඒ නිසා අපි හිතවිලිත් එක්ක අඳුනා ගන්නවා මම කියන්නේ හිතවිලි තමයි. නැත්තම් හිතන තාක්කල් මම මේක ඉන්නවා කියලා ඒ හිතවිලි හඳුනා ගැනීමේ කටයුත්තක තමයි හීනෙමුත් ඉන්නේ. නින්දෙමුත් ඉන්නේ. අවදියෙමුත් ඉන්නේ. ගහ බැන ගන්න කොටත් ඉන්නේ. භාවනා කරන කොටත් ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ තාක් ඒ හිතවිලි මම නැත්තම් මම ඉන්නා තාකල් හිතවිලි තියෙනවා. ඒ නිසා මේ හිතවිලිත් එක්ක තරහෙන් හෝ ආදරේ. හඳුනා ගැනීමක් පවතින තාක්කල් අපි සංඥාවට පෝර දානවා වෙනවා. ඉතින් මේක කොතනදීද අපි වියලවල හරින්නේ? කොතනදීද අපි අසරණ කරලා දාන්නේ? කොතනකදීද අපි මේක පිළිබඳව වශී භාවයක් අතර ගන්නේ? කොතනදීද අපි මේක සිද්ධි කරගන්නේ කියන එක බොහෝ දෙනා සර්වචනසි 15 වෙනි ඉස්සලා සියලුම දෙනා කරන්න බැරි දෙයක් කියලා බාරගත්තා. ඒක නිසා ඒකට දෙයයන් ආංශික මන අපේ අවශ්‍යයි. දෙයියෝ මේක මැව්වේ. ඒ නිසා දෙයයන් ආංශිට තමයි මේක කරන්න පුළුවන් කියලා නොදන්නා නොපුරුදු දේවවාදයකට බාර දුන්නා. නමුත් බුද්ධඝාංකාරයන්ගෙමුත් අද යනුව බලනකොට අද මේ කාලේ මේක කරන්න බෑ කියන පිරිස ඒකාන්තයෙන්ම වැඩි. ඒක පිළිබඳව කිසිසේත්ම ඡන්ද පවත් ගන්න ඕන කමක් නැහැ. ඝන සං මේ ඉලක්කම් එකතු කරන්න ඕන කමක් නැහැ. හුඟ දෙනෙක් හිතනවා ඒ බැරි මොකද පාළු වෙනකොට හිතන්න පුරුදු වෙලා ඉන්න නිසා. නැත්තම් පාළුවට පහළ වෙන හිතවිලිත් එක්ක හැපි හැපි ඉන්න ඕනකම තමයි අපිට තියෙන එකම අරසාව. මේකට සමාල්ලාට වචන පාවිච්චි කරන ප්‍රපංචකරණය කියලා. ප්‍රපංචකරණය කරන කියලා කියන්නේ ඔයේ මේ කිසිම තේරුමක් නැති සරලව ඍජුව කරන්න පුළුවන් දේ වඩවලල්ල යමින් ඔහේ කච කච කච කච ගගා වටේ අත ගගා ඉන්නවා කරලි වහන්න නැතුව වනාති වහනවා. මේකට ප්‍රපංචනය කියලා කියනවා. සැක නොකල යුතු තැන් වල සැක කරනවා. කතා නොකල යුතු දේවල් කතා කරනවා. විදතරා ගන්න නැතුව ඒව අතගගා ඉන්නවා. මේ ප්‍රපංච කිරීම ගැඹුරු වචනය. කොටිම කියනවා තේරවාදයෙන් ගිලිහිච්ච වචනයක් කියයි. මොකද පසු කාලීන තේරවාදය තන්නේ කර ප්‍රපංචයක් පාරපත් වෙලා තියෙනවා. මේ ආගමක් හදාගෙන මේ নানা ආකාර වටපිට දේවල් කර කර ඉන්නවා මිසක්කා මේ නොකල යුතු දෙයක් මේ කරන්න කියන එක අදාහ ගන්න බැරි නිසා ප්‍රපංච කියන වචනේත් අපේ ශබ්දකෝෂ වලින් අයින් වෙලා තියෙනවා වාසනාවකට වගේ ඒක සමහර මහායාන නිකායවල ප්‍රධානම අවධානයට ලක් වෙලා තියෙනවා මේ කොච්චරක් අපි දවසකට ප්‍රපංචකරණය කරනවද ආගම න්‍යායයෙන් මුවාවෙන් ඉතින් ඒ නිසා අපිට කවදා නිවනක් ලැබෙයිද? ඒ නිසා මූලිකවම අවශ්‍ය වෙනවා මේ ප්‍රපංචකරණය හේතු වෙන සංඥාව නැති වේගන යන වෙලාවේ බුදියාගෙන ඉන්නකොට යාට බුදියන්න දීලා අවුස්සන් නැතුව ඉන්න එක තමයි යෝගාවචර ක්‍රමය කියලා කියන්නේ. ඒ මොකද සරුවචනාංශගේ ඉගැන්වීම අනුව තේරවාදී ඉච්චරයක පිළිගන්න කැමති නැති වුණත් සංඥා නිදානානේ ප්‍රපංච සංඛා සංඥාව මේ හඳුනා ගැනීම මත තමයි මේ ප්‍රපංචකරණය සිද්ධ වෙන්නේ. ප්‍රපංචයන් ගණන් ගන්න මට්ටමට අරගෙන කියාපාන්ටයි අபிසංක අභිවදනය කරන්න. Taman ගැන පූජානම් කතා කරන්න. එහෙම දේවල් වැදගත් නැති දේවල් පිළිබඳව මහා ලොකු කරලා කතා කරන්න. ඒ වගේම ඊටාම වැදගත් සරල දේ අමතක කරන්න හේතු වෙන මේ ප්‍රපංචවලට මූලික පදනම සකස් කරලා දෙන්නේ හඳුනා ගැනීම. සංඥා. ඒක නිසා සංඥා නිරුද්ධ වෙනකොට එයාගේ ප්‍රපංචකරණ ඉබේම ලොප් වෙනවා. ඇත්ති හැලෙන්න පටන් ගන්නවා. ඒන්නේ ඇත්ති හැල්ල පුදුමාකාර බය එළවන සුළුයි ආත්මවාදී පුද්ගලයාට. එහෙම නැත්නම් ශාප විඳලා කුමාර කුමරි ශාප විඳපු කෙනාට ආඛය පිළිබඳව ලොකු ආශාවක් තියෙන කෙනාට එහෙම නැත්නම් ජීවිතය පිළිබඳව ලොකු ආශාවක් තියෙන කෙනාට මේ මේ නොමැරි මරණවා. ඒ නිසා එයා සංඥා නිරෝධ වෙනවට කැමතිත් නැහැ. ඒ අනුව මතුවෙන මේ හිතවිලි නැත්නම් මේ ප්‍රපංචකරණේ නැතිවීම ගැන අහුවාම නම් කියන්නේ හිතේ මේ එකලසක් ඇති කරන තමයි භාවනා කරන්න කියලා. නමුත් එකලස එනකොටම නැගිටලා දුවනවා. එතකොට බය වෙනවා. එතකොට හීන දහරි දානවා. එතකොට සහලවනවා. රෑ නෑ දවල් නෑ දුවන්න පටන් අර ගන්නවා. මේ මොකද උනේ කියන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා සූදානම් ශරීරයක් ඇති කරන්නයි මේ වැනි බණ අපි නැවත නැවත අහන්නේ. දැන් ඉස්සලා අපි ආවා එතෙන්ට යනකම් භාවනාව යෙදී සැදී පැහැදී කටයුතු කරන එක කරන්න කොහොමද කියන එක. අද මම උත්සාහ කරන්න හදන්නේ ඒ સંદર્ભය එනතන් ඒ දර්ශනය, ඒ අදහස තේරුම් ගත්තට පස්සේ එවැනි කෙනෙක් අදුකහනේ සුතමේ වාසයෙන් මේක තේරුම් ගත්තට පස්සේ එවැනි දෙයක් සාක්ෂාත් කරණය කිරීම සඳහා නොකල යුතු දේ මොනවද, කළ යුතු දේ මොනවද කියලා දැනගන්නයි. ඒ නිසා මුලින්ම දැනගන්න තියෙන්නේ මේ භාවනාවේදී කෙරෙන්නේ මේ සංඥාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඛණ්ඩ බොණ්ඩ නොදී ඒක හෙම්බත් කරලා ඒක වියලවා හැරලා හාමත් කරලා දාන එකයි. ඒක අනිවාර්යෙන් භාවනාදී වෙන බාට මම පුද්ගලිකව සාක්ෂි වෙනවා. නමුත් ඒක දන්නේ නැතුව ඒකට ආරාධනා පූර්වක නැති යන්නේ නැතුව යන නිසා ඒ වගේ වෙනකොට උඟාක් විට යෝගාචරය තණ්හාට කිරිකවනවා. තණ්හාට ආහාර සපයලා දෙනවා. තමන්ගේ සියලු හැකියාවන් ඉදිරියට දාලා ඒ වගේම භාවනාවට කුඩම්මගේ සැලකිල්ල සලකලා. ඒ නිසා මෙතන අදහස තියෙන්නේ අපේ මේ වැඩපිළිවෙල තියෙන සංඥාව ගිවන් කිරීමටයි. ඒ සඳහා කෙලින්ම බෙල්ල කපලා අරින්නෙත් නැහැ. පිකින වලින් කපන්නෙත් නැහැ. කරන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒක හාමත් කරන එකයි. ආහාර නොදී අරින එකයි. පොහොර නොදී අරින එකයි. දුර්වල කරන එකයි. අන්නේ දුර්වල කිරීම සඳහා සංඥා දුර්වල කිරීම සඳහා සංස්කාර පැත්තෙන් චේතන පහල කරන්න එපා. තියෙන දේවල් සකස් කරන්න යන්න එපා. ඇති හැටියට බාර ගන්න. මොන්නම විදියකින් හරි අபிසංස්කරණයක් කරන්න කිව්වොත් මේක මෙහෙම හොඳ නැහැ, අරේම කරන්න ඕන කියලා. ඒකට පුදුමාකාර වෙහෙසක්, පුදුමාකාර ආතතියක්, පුදුමාකාර නොලැබීම නිසා ඇතිවෙච්ච පාඩුවකුත් කරගෙන යනකොට තියෙන වෙහෙසත් අංග සම්පූර්ණ හරිය නැති වෙච්චාම ඇති වෙන බලාපොරොත්තු සුන්වත් නිසා මනසකාර තියෙන මූලික උදකලාව මූලික විවේකය සම්පූර්ණම පාවා දෙනවා නමුත් එයාට පේන්නේ නෑ නෑ තව ටිකකින් මට විවේකී හම්බ වෙනවා තව ටිකකින් මට පුදකලා ලැබෙන නිසා මේ දේ මම කරන්න ඕන කියලා කරන දේවල් අපි සංස්කරණය කරනවා. <clears throat> නැත්නම් ඒක මූලිකම දේ තමයි චේතනාව. චේතනාවට <clears throat> සංස්කරණය කියන වචනේ බුදුහාම පාවිච්චි කරනවා අபிසංචේතේති අபிසං කරෝති කියන එක. අபிසංස්කාර අபிසංචේතන කියන්නේ එකම පදේ. ඒතර මේ චේතනාව කරන හැම වෙලාවකම කර්ම පහළ වෙනවයි කියන එක ඒකත් පොදු නියමයක් චේතනාම්බික වේ කම්මං වදා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සංඥා වියල වරින්න ඕනේ නම් සංඥාක්ෂය වෙන හැටි දකින්න ඕනේ නම් වැය වෙන හැටි දකින්න ඕනේ නම් නිරුද්ධ වෙන හැටි දකින්න ඕන නම් අන්තිමට මෙයාට පොහොර ලැබෙන්නේ හරියට අමාරු දෙඩුකට නහයෙන් බටයක් දාලා කන්න දෙන්නා වගේ පොහොර කැම දෙන්නා වගේ බීම දෙන්නා වගේ සංස්කරණය හරහා ඒ සංස්කරණේ වෙලාවට පේන්නේ කෙලේශයක් විදියට කර්මයක් විදියට නෙවෙයි මේ පනනල් රකන්න හම්බෙච්ච සේලයින් එකක් වගේ ඉතින් යෝගාචරය නිතරම බලනවා සේලා ඉන්න එකක් කොහොමදත් බෑග් එකේ දාගෙන ඉන්න හදිස්සියවත් අතරමාසු අමාරු වුණොත් සේලා ඉන්න එක දෙන්න. දීපු ගමන් සංඥා ආය පනනගල එනවා. ඉතින් ඒ නිසා දැනගන්න ඕනේ මෙච්චර භාවනා කරලා නැත්තම් මෙච්චර මහන්සියලා ගිහි ගියා තැරලා මෙච්චර මහන්සියලා ශීලයක් රැකගෙන මෙච්චර මහන්සියලා සමාධියක් වඩලා මේ සංඥාව මේ විදිහට නිරුද්ධ වෙගෙන එනකොට ආයෙ නයින්ද කිරිපොන්ට යන්නේ නැති වෙන්න නම් නේව අபிසංචේතේති නාභි සංකරෝති එතකොට ඒ පුද්ගලයාට ඒ චේතනා පහළ නොකරන්ට අபிසංස්කරණය නොකරන්ට නම් එයා පුංචි ප්‍රයත්නයක් ගන්න වෙනවා ඊට පස්සේ මම චේතනා කරන්නේ නැහැ කියන්නේ ඊට පස්සේ මම සංස්කරණය කරන්නේ නැහැ කියන්නේ ඒතර චේතනා නොකරන්ට ගන්න චේතනාවක් ගැන මෙතන කතා කරනවා මේක භාෂාවට ගැලපෙන්නේ නැති දෙයක් එයා චේතනාවක්ම ඇති කරනවා මේට මෙතෙක් කල මං සංසාරේ ගියේ මේ සංඥාවට අඩුම ලන්සුවෙන් චේතනා පහල කිරීම හරහා පෝර දීලා මම ඊට පස්සේ අවස්ථාවක් ලදොත් දැනුනොත් චේතනා අඩු තැනකට ගියයි කියලා අඩුම අඩු තත්වයකට යනවා මිස මං ආයේ චේතනා කරන්නේ නැහැ මට මේ ලැබිච්ච දේ යම් ආකාරයක යැපෙන්න පුළුවන් නම් මම මේක ආලවට්ටම් දාන්න යන්නේ නැහැ මම මේක වෙනස් කරන්න යන්නේ කියලා ගන්න චේතනාව අනිවාර්යයෙන්ම වාදයෙන් පරිදින චේතනාව. කෙනෙක් අහන්න පුළුවන් චේතනාවක් නැති කරන්න කොහොමද චේතනාවක් ගන්න කියලා. සර්වචත්තන්සේ පැහැදිලිව මෙතන සඳහන් කරලා තියෙනවා එයා ඒ දේ සඳහා යන්නෝනාහං නචේව චේතේයං නච අවිසංකරේයං කියලා අනේ මට කොයි වෙලාවක හරි බුදු නුවණ පහළ වෙලා යෝගාවචරයක් වශයෙන් හොඳටම භාවනාවේ tempattanට ආශ්‍රය අනේ මම හිත පහල නොකර ඉඳ හම්බුනොත් මට අනේ මගේ හිත සංස්කරණය අංග සංස්කරණය නොකර ඉඳ මට ලැබුණොත් කියලා ඉස්සල්ලාම ඒක භාවනාවේ කමඨාන සුද්ධ කරගන්නවා. සුද්ධ කරගෙන ඒ කමඨහන සීපත් කරලා අපි කියන එකට අදිෂ්ඨාන කියලාත් කියනවා. ඒ අදිෂ්ඨාන සීපත් කළා අනේ මම මේ දැන් හිතවිලි එන්න පහදනවා. චේතනාවෙන් හදනවා හිත ගැන හිතන්න හදනවා වෙච්ච දේවල් ගැන හිතන්න හදනවා අරය ගැන මෙයා ගැන හිතන්න හදනවා අතන මෙතන ගැන හිතන්න හදනවා මේ සියරම වෙන්නේ මම අරගත්ත අදිෂ්ඨානට විරුද්ධ දෙයක් ඒ නිසා මම නචේව චේතේයං න නාබිසන අபிසංකරයන් කියලා මම අනේ මේ වෙලාවේදී දැනගෙන මේ හිතවිලි දොරටු කඩාන පයින් හදනවා ගේට්ටු කඩාන ඇතුළට පයින් හදනවා අනාරාජිත අමුත්තන් විදිහට පයින් හදනවා නමුත් මේ එකක්වත් මම මම කියාගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කියන නැතුව ඉඳ හදනවා මේ ඉව්ව ඉව්ව ඇත්තටම කඩාන පනිනවා මේ කර්ම ශක්තිය අනුව හැබ්බැහියට අනුව ජවයට අනුව මම නැතර කරන්න ඕනේ කියලා කල්පනා කළොත් කල්පනා කරපමණි හරියන්නේ නැහැ ඕක මොකද ඒව තියෙන විශාල ජවයක මේ අදිෂ්ඨානයේ නිසා හෘදයටම අවශ්‍ය වෙලාවේදී චේතනා පහළ නොකර ඉන්න ගන්නා වූ මේ අහිංසක ප්‍රයත්නය නිසා යෝගාචර සමහටක චේතනා දුර්වල දාන්න පුළුවන් වෙනවා ගෙවෙන චේතනාවදියා ක්ෂය වෙන චේතනාවදියා වැය වෙන චේතනාවදියා නිරුද්ධ වෙන චේතනාවදියා බලාන හිටියොත් මැරෙන ලෙඩෙක් දිහා බලා ඉන්නා වගේ සූ වෙන තුවාලයක් දිහා තනිය බලා ඉන්නා වගේ තිබහා මිනිස්සු කතර බීලා බීලා Tamange තිබහා නිවෙන හැටි බලා ඉන්නා වගේ බඩගිනි මිනිස්සු බට්ටියක් කාලා බඩගින්න නිවෙන හැටි බලා ඉන්නා වගේ අනේ චේතනාව ගෙවන් වෙන හැටියට බැලුවොත් චේතනාවේ Nirodhaය අත්පනා අපිට අද්දුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් ශ්‍රමීකට කොච්චර ගරු කරනවද කියනවනම් කොච්චර නම්බු කරනවද කියනවනම් මේකට වෙනමම ලේබල් එකක් ගන්නවා. ඉගෙන බුද්ධජානකගේ නිෂ්පාදනාකාරයේ පළවෙනිම නිෂ්පාදනය මේකයි අනුපුබ්බාපි සංඥා නිරෝධ සමාපච්චන සමාපatti කියලා කියනවා. අනුපූර්වෙන් සම්මා සංඥා නිරෝධයටපත් වෙන සමාපatti සමාපත්තියේ සමවැදීමක් මම මේ කරේ. මේක මේක කොච්චර සූක්ෂමද කියනවනම් නැත්තම් කොච්චරක් විචිත්‍ර විදිහට කියන්න පුළුවන්ද කියනවනම් මේක හරියට නිදර්ශනයක් වශයෙන් කියනවා හීනෙක ඉන්නකොට මම දැන් හීනෙක ඉන්න බව දැනගන්නවා වගේ. අඩු ගානේ හීනෙක ඉන්න එක නම් මම නිින්දේ ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒවනම් හීනේ අභිරමණය කරන්න බෑ. අපි හීනේ අභිරමණය කරන්නේ ප්‍රකෘති ලෝකෙන් ඒ තරම්ම සමුගෙන මේ හීන ලෝකයට සම්පූර්ණ රජ වෙච්ච වෙලාවයි තමයි. කියන්නේ මෝඩකමට රජ වුණොත් පමණක් හීනේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන සියරම දානවා. නමුත් ඒ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන හරහා දැනගන්න උත්සාහ කළොත් මේක ප්‍රകൃතියක් නෙවෙයි මේක හීනයක්. මේකේ නින්දේ දුටු සීනයක් කියලා ඒ සතිය සාමාන්‍ය සතියෙන් හිතාගන්න බැරි සතියක් හීනට අවදි වෙනවා නින්දට අවදි වෙනවා වගේ කියලා ඊටත් වැඩිය සූක්ෂමයි කියන්න පුළුවන් මේ සංඥා නිරෝධයට අවදි වීම. මොකද සංඥාව තිබුණොත් විතරයි අඳුනන්නේ අපි. දැන් සංඥා නිරුද්ධ වෙච්ච අනිරුද්ධ වෙච්ච බව හඳුනගන්න මොකේ. ඊසා මෙතෙන් යනකොට ගොළු වෙන ගතියක් තියෙනවා. ඒ ගොළු ගතිය නිසා තමයි මේ මේ සංකීර්ණයි කියලා කියන්නේ. බොහොම ගැඹුරුයි කියලා කියන්නේ. නමුත් මේක දෙවේලේ අපේ හිතේ සිද්ධ වෙන එකක්. නිතරම හිත මෙතෙන්ට යනවා එකක් ශික්ෂා වෙන්නේ යන්නේ. දඩස් ගාලා ගිල්ල වැටෙනවා. වැටිච්චාම මේක කෙලෙස් නැත්ත්වයක් නෙවෙයි කියලා හිතෙන්නේ තනි වුණා වගේ දැනෙන්නේ. පහළ වුණා වගේ දැනෙන්නේ. අසරණ වුණා වගේ දැනෙන්නේ. බය වෙන තැනකට වැටෙනවා වගේ දැනෙන්නේ. දැනෙච්ච ගමන් අපි කරන්නේ ආය මොනවා හරි කංගේ යන ගහ ගහගෙන යනුනේ අපි දුර ගහක් අල්ලන්න වගේ මොනවා හරි සංඥාවක් ඒකට දීලා දැන් තන් අහලා බලන මිනිස්සුන්ට කෑ ගහලා ඒක නැත්නම් රක්ෂණ සංස්ථාවට ලියලා නැත්නම් බැංකුවට ලියලා නැත්නම් දොස්තර මහත්තයාට කියලා ආයෙක් මනරල සංඥා පිටව ගන්න එක තමයි මේ මනුස්සයා කරන්නේ. ඉතින් කෙරුවට පස්සේ ආයෙසයක් අදපන් වෛරෝ බරභාගේ විශාල සංඥා ස්කන්ධයක් ඇවිල්ලා ඔලුවට ඉතින් අදිනවා කඳ අදිනවා මැටි කරත්තයක් අදින ගුණෙක් වගේ බර කරත්තයක් අදින බර භාගයක් අදින ගුණෙක් වගේ සංඥා ස්කන්ධය අදින ගමන් ඉතින් කෙඳිරි ගන්නවා බෑ බෑ බෑ කී කිය අදින සංඥා නිරුද්ධ වෙගෙන එනකොට එල් වෙනවා. ඒ මේ වෙනවසිලන්තේ හිටියා ජෝන් මන්ස් කියලා මිනිස්සේ. එමන්සට හරියට අභිඥා ශක්ති දිවිචින් සාවෝ ප්‍රසිද්ධ වුණා උග්‍ර කතෝලික මිනිස්සේ. ඉතින් එයා දවසක වයසක නෝනත් එක්ක පමණක් කාමරේ ඉන්නකොට නෝනා වෙලාවට තේක අරගෙන යනකොට මහත්තයා එහෙම හාන්සි පුතු හාන්සෙලා සීනති වෙලා. එයා දැනගත්ත වහාම heart attack එකක් ඇවිල්ලා තියෙන වැටිලා නැහැ. ජහරම කිට්ටුවම ඉන්න පවුලේ දොස්තර කතා කරපන් දොස්තර ඇවිල්ලා එකපාරටම මේ මෙයාට કૃත්‍රිම ශෝෂණය දීලා පණ අරගෙන තිනවා. ඉතින් මේ මහත්ය කොච්චර හැදිච්ච සීතල මිනිස්සුද කියනවනම් කවදාකවත් උඹ වරන් ඵලයන් කියලාවත් කතා කරන්නේ නැති කෙනෙක්. නැගිටපු ගමන් දොස්තර මහත්තයට කුණ්ඩු හරපෙන් තිත්ත ගුණ හරපෙන් බැනකට බැනකට බැනක බැනකින් ගියා. ඊට පස්සේ නෝන මහත්තයයි දොස්තර මහත්තයයි හරි ලැජ්ජයි. මොකද මේ පවුල ඉතාමත් පැහැදිච්ච පවුලක්. නමුත් මෙවසට සිහි ආවේ කුණුවරප දෙකක් කියාගෙන. ටික වේලාවක් යනකොට මේ මනුස්සයාට ඒ ජෝන් මන්ස් කියන මනුස්සයාට ඊයිල දොස්තර මහත්තයා දාතේ වැඳලා කිව්වල සමාවෙන්න දොස්තර මහත්තයෝ මට මේ වෙච්ච දෙයට මට දහසක් සමා වෙන්න මම මෙතෙක් කල් ගත කරපු ගුණ ජීවිතයෙන් වැඩක් නැහැ. මේ නෝන මහත්තයා සමාවිලන දොස්තර මහත්තයාට මම මේ හදිසියට කියලා ආපු එක ලොකු දෙයක්. ලෙඩා බනගත් එක ලොකු දෙයක් කියලා එයා සමාවෙල්ලනවලු. දොස්තර මහත්තයත් පැකිලනවලු. මෙයාත් සමාවිලා කිව්වලු මං හිටියේ සම්පූර්ණ කිසිම සංඥාවක් නැත්තනක. මං ඒක අඳුනගන්න හදනකොට ඔබතුමා කරපු ප්‍රයත්න නිසා නැවස සංඥා වෙනකොට මට පුදුම ද්වේෂයක් ඇති වුණා. ඔබතුමා මාව මේ ගෙනත් දාන්න හදන තැන. අද්දි කැඩලා බලනකොටම දැක්කේ ඔබතුමා දැඩි උත්සාහයෙන් මට නැවත සංඥාව ගෙනත් දෙන්න හදන ඔබ වහන්සේ විතර යමපල්ලෙක් මට පේන්නේ මේ ලෝකෙට. මම අච්චර ලස්සන තැනකට ගිහිල්ලා ඉන්න වෙලාවේ ඔබතුමාගේ මේ ශිල්පේ නිසා මට ආයේ පණාවයි කියලා කියන්නේ කොහිදෝ යන කුණු කන්දලක් දැම්මගේ පේන. මට සමා වෙන්න වෛද්‍ය වෘත්තයන්ට ඔබතුමා කෙරුවේ උත්කෘෂ්ඨ සේවයක්. මම ඔබතුමාට ගෙවලා තියෙනවා. නමුත් මේ හිටපු තැනත් එක්ක බලනකොට මම දැන් ඉන්න අසුචි වලකින් අසුචි පණුවෙක් වගේ. මට හිතෙන ඉන්න තිබුණා නම් ඌට වැඩිය සපක් නැහැ කියලා. ඉතින් ඒක නිසා මේක භාවනා කරන අයට විතරක් කෙන එකක් නෙවෙයි. ඒ මනුස්සයා කතෝලික උග්‍ර කතෝලික මනුස්සයෙක්. ඒ නිසා අපිට වෙලා තියෙන අපි මේකට ආපුවාම අපි මේ පාළු තනිකර කම්මැලි නීරස ගතියක් කියලා අසන්න ගතියක් කියලා බයලොන් සතිය කියලා කාගේ ළඟට හරි දුවනවා. රෑ දවල් නැතුව ඒ වෙලාවේ මේ මනුස්සයා උදව්වක් කරුවේ නැත්නම් හිතනවා මහා හතුරුකමක් කරේ. අනේ කරුණා කරලා එහෙමනම් කැලේට එන්න එපා. මේ කැලේට එන්න කියලා කියන්නේ අන්නේ වෙලාවේ නිසින්ින්ද තමන්ගේ විවේකයට මුහුණ දෙන්න කිසි කෙනෙක් ගැන අපේක්ෂා කරන්න නැති වෙන එකයි අපිට ලැබෙන උත්තරම සැපේ. පැවිද්ද කියන්නේ ඕකට. මේ පැවිද්දට අවිල්ලලා මේ sannivedanakama තියාගෙන කරන එක අත්‍යවශ්‍ය දෙයක් කියලා හිතන්න එපා. ඒක නිසා මේ දේ පොට්ටපාද තේරුම් ගත්ත නිසායි මං හිතුවාද පොට්ටපාද කෙතන ඉඳලා ඉදිරියට යන්න මේ සම්පූර්ණ භාවනා ජීවිතයේ පැවිද්දේ එනතන සාරුවච්චා ඉගැන්ඩීමේ තියෙන්නේ අනුපුබ්බාබි සංඛාර සංඥා නිරෝධ සමාපatti සමාපත්තිනේ අනුපූර්වයෙන් මේ සංඥාව ගෙවෙනකොට ඒ සංඥාව කියනකොට පුදුම බයක් පුදුම තනිකමක් පුදුම පාළු ගතියක් පුදුම නීරසකමක් පුදුම ආශරණ වෙච්ච ගතියක් දැනෙනවා අන්න ඒකටයි සද්ධාව තියාගන්නේ එහෙම නැත්නම් මේ රක්ෂණ සංස්ථාවේ සල්ලි ගැන සද්ධාාවක් නෙවෙයි. තමයි ඉගෙනගත්ත මේ ත්‍රිපිටකය පිළිබඳ සද්ධාාවක් නෙවෙයි. තමයි මේ කරගෙන ආපු මේ සීලය පිළිබඳ සද්ධාාවක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ මේ අපිට පෙන්වන්න දෙන්න හදන ඔක්කොටම වැඩිය වෙන මේ සංඥා නිරෝධයක්. නමුත් ඒක අපිට පේන්නේ අසරණ වීමක් තනිවීමක් විදියට. ඒක නිසා ඒකේනා ඒ අபிසඤ්ඤා නිරෝධයට යන්න සුදුස්සෙක් වශයෙන් යන්න. නැත්තම් ගිහිලා ඒ බව අඳුනා ගන්න නම් එයා ඒක මේ සංඥාව තව තිබුණු සංඥා දැන් ගෙවුනා තව ගොරෝ සංඥාවක් ආවේ නැහැ කියන එක සාපේක්ෂව යනවා. ඒකට අපේක්ෂාවෙන් යන්න ඕනේ. භාවනාවේ අනන්තවත් ඒකට යනවා. අන්නේදෙන්දි හීන දාඩි දානවා. අන්නේදෙන්දි බය වෙනවා. අන්නේදෙන්දි අසරණ වෙනවා. අන්නේ අසරණ වෙනකොට තමයි අපිට සද්ධාව ඕනේ කරන්නේ. ඒ ශ්‍රද්ධාවත් ඇත්තටම බුදුන් කෙරේ ඇති ශ්‍රද්ධාව නෙවෙයි. Tamangen භාවනා කරේ ඊයේත් මම බෙදෙන්න ගිහිල්ලා මම කොන්දපන් නැතුව ආපහු ආවා. අද නම් මං ඊට වැඩි ටිකක් ඉස්සරහට යන්න ඕන කියලා Tamangeම ආත්ම විශ්වාසය පිළිබඳ තියෙන ඒ ශ්‍රද්ධාව බුදුහාමුදුර විතරයි මනුස්සාට කියන්නේ. අනිත් ඔක්කොම කිව්වේ ඒක දෙයයන් ආශි ගැන බලපං, ਸਰබලතාරී බ්‍රහ්මයා ගැන බලපං, අල්ලාහ් ගැන බලපං, යෝආහ් ගැන බලපං. බුදුරජාණන් කිව්වා ඉතින්දි මට උඹට මමත් නෑ, මට උඹටත් උඹටත් නෑ. බහනදී අනිවාර්යයෙන්ම ඉතින්ට එනවා. ඉතින් ආවට පස්සේ කොටදාව මාළුකගේ ඉලිදා උඩු උඩු පැත්තට පෙළව කැස් බෑවක් වගේ තටු ගහන්න යන්න එපා. තටු ගහන එක ස්වභාවයි. ඒක තමයි කෙලෙස් කියන්නේ. අන්න එතන පෞරුෂත්වයෙන් මුණ දෙන්න කියලා. එහෙමනම් එයා ඒ සංඥා නිරුද්ධ වීම සහ අලුතෙන් සංඥා නොපැමිණීම පිළිබඳව බලාපොරොත්තුවක් තියන්න. බලාපොරොත්තුවක් තියන්න නම් ඊට ඉස්සෙල්ලා එහෙම බලාපොරොත්තුවක් ඇති කරගන්න ඕනේ. අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. යන්නුනාහං නචේව චේතය නච්ච අபிසංකරයම් කියලා. අනේ මට චේතනා පහළ නොකරින් නැත්තම්. අනේ මට සංස්කරණේ පහළ නොකරින් නැත්තම් කියලා එයාට අදිෂ්ඨාන කරන බලන ශක්තියක් තියෙනවා. ඒ අදිෂ්ඨාන කරන ශක්තිය ගන්නෙ කාම ලෝකේ ඉඳගෙන නෙවෙයි. ඒකයි මට කියන්න තියෙන පණිවිඩය. ඒ කාම ලෝකේ ඉඳගෙන මේ ඉඳුරම් පිනවමින් ඇහ කන දිවනාශය කය සම්බන්ධ කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කරමින් ඉඳී ඒකට හිතන්නවත් සුදුසුකම් නැහැ. මං කියන්නේ ඒකට නුසුදුසුක කියලා. නමුත් ඒ වෙලාවේ සුදුසු නැහැ. ඒ නිසා මේ කාම ලෝකේ අතාරින්න. අපි කියනවා අබිනිෂ්ක්‍මණය කරන්න ඕනේ. කාමයෙන් වෙන් වෙන්න ඕනේ. ඒ කාමයෙන් වෙන් වුණාට පස්සේ මේ වගේ තැනකට ඇවිල්ලා අපි ණයින්ගෙන් වස්තුවෙන් අයින් වෙලා ආවට අපිට ඥාතීන් පිළිබඳ වස්තු පිළිබඳව හැඟුම් සංඥා කාම සංඥා විදියට බැටදෙනවා. අපි ඒවට කියනවා නීවරණ ධර්ම කියලා. ඉඳගත්තර පස්සේ නීවරණ ධර්ම අපට নানা විදියට බැටදෙනවා. ඊට පස්සේ ප්‍රයෝග තියෙනවා සමත භාවනා ක්‍රම කියලා. නැත්නම් සමත අනුග්‍රහිතය කියලා ඒ නීවරණ ටික අයින් කරනවා. අන්නේ නීවරණ අයින් කිරීමටයි අපි රූප කර්මස්ථානයක් ගන්න. ඒක කොටයක් අස්කරනද අලවංගුවක් අතර ගත්තා වගේ. ඒ අලවංගුවට වාංගුකරනද අඩයක් ඕනේ අඩේට තමයි අපි ආස්වාද ප්‍රසවාසය හෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ අරමුණු කරගන්න. ඒක හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. ඒකට අල්ලලා තමයි අලවංගු වාංගු කරපුවාම අර නීවරණ ධර්ම ටික උපමාවක ස්වරූපෙන් කියනවනම් උලුප්පල ගන්න පුළුවන්. ඒ උලුප්පන්න නම් අපි රූපයකට වාංගු වෙන්න ඕන. අපි ඒකට කර්මස්ථාන කියනවා. නැත්නම් අරමුණු කරනවා කියලා කියනවා. ඉති පුත්‍රයන්න්ස අපිට අරමුණු කරන්න දෙන්නේ කය. කායානුපස්සන කියලා කියන්නේ. ඒකයි පටන් ගන්නකොට අරමුණු කරන්නේ ඉඳගෙන ඉන්න තමන්ගේ ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන කය. හත් දෙක වහගෙන මේ හිත දෙම්මන පස්සේ ඕනම කෙනෙකුට මෙහෙම කියතයි ඕනම කෙනෙකුට කියනවත් වැරදි මානසික සහ කායික සෞඛ්‍ය සම්පන්නකමක් ඇති මිනිසෙකුට එතන තමන්ගේ කායට පුංචිත්තක් හරි මෛත්‍රී කරන්න පුළුවන් මිනිසෙකුට මේ සැපසේ වාඩි වෙලා මම සැපසේ ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. තමන්ගේ කායට කිසිසේත් මෛත්‍රියක් නැති අත්කලමතාණියෝගයට පත්වෙච්ච කෙනාට එහෙම නැත්නම් සුචරිතවාදියාට මේ කය නුරුස්නාසුලුයි. කයේ ඉන්න එක සැපයිලවන්නේ නැහැ. ඒක භයානක රෝගයක්. එයා භාවනාවට නුසුදුස්සෙක්. ඒ නිසා අපි මේ කය හොඳට පట్టල කරලා තියලා කයේ මෙහෙම ඉන්නවා කියලා කයට ප්‍රේම කරන එක මෛත්‍රී කරන එක තමයි කයට කරන්න පුළුවන් ලොකුම සුව සේවාව. ඒකට දෙන්න පුළුවන් ලොකුම බේතත් එච්චරයි. ඉතින් අර මානසික රෝගීන් සහ කායික රෝගීන්ද එතෙන්ට එන්නත් බෑ. එනකොටමත් බය වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට බෙහෙත් පිටින් ඕන වෙනවා. ඒ මේ මොහොතක් හරි ජීවිතයේ දවසේ පැයේ මේ හොඳට පටලලා සුවසේ මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කිව්වනම් ඒක සෞඛ්‍ය සම්පන්න මානසක ලක්ෂණයකුත් පෙන්නනවා. ඒ වගේම ඒ ඉන්න චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස <clears throat> කය මනස දෙක සුවපත් කරනවා. එනිසා එහෙම සුවයටපත් වෙච්ච කෙනෙක් ඒක වාංගු කරන හැම චිත්තක්ෂණයකම නිවරණ නැහැ. අය වෙනම ප්‍රයත්න මොකුත් ඕනේ නැහැ. <clears throat> මම දැන් මෙතන ඉන්නවයි කියලා දැන කිසිම චිත්තක්ෂණයක නිවරණ නැහැ. නමුත් ඊගා චිත්තක්ෂණේ ඉන්න පුළුවන්. ඉතින් යෝගාවචරත් මේක හඳුන්නා දීලා ඔබේ මුළු යෝග ජීවිතේම මහානකමම බුද්ධඝමම උන්න ඔය විදිහට එළඹ සිටීමේ තියෙන්නේ. ඒ වෙනුවට අපි මේ අරකේ මේකේ අගයන් ආඩම්බරයන් පිටවන්න පටන් අරගත්තොත් ඒ ඔක්කොම හරියනවා මේක වළක්වන්න ඕන නිසා. මාර්යා ඒ ඕන දෙයකට උදව් කරන මේක වළක්වන්න ඕන නිසා ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ බොහෝම සාහිත්‍යයට නංගලා හාමුදුරු කෙනෙක් කරන ඕන වැඩක් හරියනවා මහානකම ඇර. වෙන ඕන ව්‍යාපාරයකට අත තියන්න ගියේ වගේ දෙගුණයක් ඉස්සර හොඳ ලස්සනට හරියනවා. හැබැයි ඒක තන ඉඳගෙන භාවනා කරපන් කිව්වොත් ඒක ගියේ තරඟවත් හාමුදුරන කරන්න බෑ. ඒ තරම් ලාභ සත්කාර વિશે හරහා මායя හාමුදුරුවෝ පාවිච්චි කරනවා. ඉතින් හාමුදුරුවෝත් කියාගන්න මමත් මේ ථේරවාදය තමයි රකින්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා එහෙම සංඝයාගෙමයි ථේරවාදේ විනාශ වෙන්නේ. ඒක නිසා වෙන විදිහකට අර්ථකථන දෙනවා. යම් කිසි කෙනෙක් සංසාරේ බය දැකලා සංසාරේ බයෙන් ගැලවීම සඳහා එක චිත්තක්ෂණයක්වත් මේ මම දැන් මෙතන ඉන්නවනම් ඌට විතරයි සංඝයා කියන්න පුළුවන්. ඒක තමයි සංඝ කියන පදයට අර්ථකථන. එහෙම නැතු ඉසුගු ගාවට සිවුරක් පෙරෙවට නෙවෙයි. ඒකේ අනිත් පැත්ත කියනවනම් එහෙම මම දැන් මෙතන මේ වර්තමානයේ හිත පවත්තන එක. නැත්නම් මේ සතිය පිහිටවන එක. අප්‍රමාද වෙන එක අද ගොඩාක් ගිහි යුතුයකමක් පාටපත් වෙලා තියෙනවා පැවිද්දෝ ඒක අමතක කරගෙන යනවා. ඒ ලංකාව විතරක් නෙවෙයි. මේ මුළු තේරවාද සාහිත්‍යය මේකයි. ඊට වඩා හුඟක් භයානකයි මහායානයි. ඊට වඩා හුඟක් භයානකයි කතෝලික ආගමයි. ඊට වඩා හුඟක් භයානකයි Hindu ආගමයි. මේ අනිකුත් ආගම් වල එක දන්නේ නැහැ. උලක වැඩිම මේ පරිබාහිරේ තියෙන දේවල් ආගම් ආවේ කරගෙන ඉතින් මාර්යා ගොඩාක් උදව් කරනවා. ඒ වගේ වර්තමාන මොහොතේ එළඹ සිටීම සතියකින්දී අමතක කරලා පවත්වන ආගම් ලෝක විශාල වශයෙන් පැතිරෙනවා. අර වර්තමාන මොහොතේ හිත පැවැත්වීම කියලා කියනවා එන්නේ එන්නේ බලබලා දැක දැක දැක දැක අඩු වෙනවා දුර්වල වෙනවා. ඉතින් ඒගොල්ල ඒ ආගම් භාවනා කරන අය නන්නේ ගොඩක් වෙලාට ඒ ආගම් රකින්න අය කියනවා අනේ මේ අපිට මොකද වෙලා තියෙන්නේ අපේ ආගමෙන් කට්ටිය අනික් ආගම් වලට යනවා নানা ආකාර දේවල් කියනවා හැබැයි මම කියන්න මේ ආගම් මාර්ගයටම ගන්න නෙවෙයි යම් මිනිස්සෙක් මේ නීවර ධර්ම ටික ප්‍රධානම භාවනාවට තියෙන සතුරා නැත්නම් සමත භාවනාවට තියෙන සතුරා අයින් කිරීම සඳහා වර්තමානයේ හිත පැවැත්වීම කරනවා නම් නොබෝ වෙලාවකින් දැනගන්න පුළුවන් ආශාස ප්‍රසවාසී හෝ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන චිත්තක්ෂණයට කිසිම නීවරණ බලපෑමක් නැහැ. නීවරණ බලපෑමක් එන්න බෑ. ඒක ඉතාමත්ම බලවත් චිත්තක්ෂණයක්. දැන් මේ යම් කිසි කෙනෙකුට ඒකට එන්න පුළුවන් නම් ඒකේ ආය බහුවේ භාවයේ පෙන්වන පෙරකල පිං ඇති බව පෙන්වන උපනිෂේ සම්පatti පෙන්වන ඒ මිනිස්යාගේ පාටිහාරීය ඥානය කියලා කියන අරකට කියන උපපති ඥානය කියලා උපපති ඥානය කියන කෙනාට දෙන්න එන්න පුළුවන් පාටිහාරීය ඥානය කියලා කියන්නේ ආ ඊට පස්සේ උත්සාහ කරන මේ චිත්තක්ෂණේ දෙකක් කරන්න මොන විදිහේ උපක්‍රම කරන්න ඕනද තුනක් කරන්න හතරක් කරන්න පහක් කරන්න එහෙනම් තමයි අපි කියන එක හුස්මක් බලන්න පුළුවන් මිනිහා යෝගාවචරය උත්සාහ කරන එක දිගට හුස්ම රැලි දෙකක් තුනක් හතරක් පහක් විනාඩියක් දෙකක් වශයෙන් දිනු කිරීමට ඇති ඥාණය කලපුරුද්ද අහපුරුද්ද දකපුරුද්ද කියලා කියනවා. ඉන්නේ පුරුද්දෙන්ම තමයි මේ පුළුවන් හැකියාව දිනු කරන්නේ. එහෙම දිනු කරන දිනු කරන යනකොට එයා විශ්වාසයක් ඇති කරනවා සෑහෙන වෙලාවකට తాවකාලිකව ස්ථිරව මට නිවර්ණයෙන් තොරව මේ අරමුණේ හිත පාත් ගන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් කාම සංඥාව රූපයක් මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරයි කියලා. ඒක තමයි අපි කියන්නේ අරමුණේ වැඩි වෙලා හිත පවත්නවා. නැත්නම් අරමුණට මූණට මූණ දාලා හිත තියාගෙන ඉන්නවා. ඉන්න පුළුවන්කම විශ්වාසය ඇති වෙනවා කියලා කියන්නේ යාර කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරලා දැන් කාම සංඥා රූපකින් ප්‍රතිස්ථාපනය කරනවා. මේ මුළු දවසම නෙවෙයි, මුළු ජීවිතේම නෙවෙයි, මුළු කාලෙම නෙවෙයි පොඩි වේලාවකට කළ හැකි බවට හැකි සංඥාව ගන්න. ඊට පස්සේ රූප කර්මස්ථානයක් අපි කියන ඉඳගෙන ඉන්න මම දැන් මෙතන කියන අරමුණ හෝ ආශ්වාස ප්‍රශ්වාසයේ හෝ පිම්බීම හැකිලිම හෝ සක්මන් කරනකොට වම දකුණු වශයෙන් හෝ මේක හිත පවත්තන්ඩ ඒ අරමුණට හිත බඳින්න ඒ හිත අරමුණ ජනප්‍රිය කරන්න සරුවචන්ස ගොඩක් අපිට උපක්‍රම කියලා දීලා තියෙනවා. මේක ධාතු මනස්කාරය බලන්න, අරමුණේ මුලමෙදාග බලන්න, අරමුණ ඉතාම සමීප වෙලා බලන්න, දිග වේලාවක් පවත්වන්න උත්සාහ කරන ආදි වශයෙන් කමඨාන් සුද්ධ කිරීම හරහා නැත්නම් කමඨාන් ධර්මදේශනා හරහා උපක්‍රම රාශියක් කියලා කියනවා. යන විශාල ගුරුකුල වාද තියෙනවා. කොයි එකෙමුත් කරන්නේ එකයි අර හඳුන්වා දීපු වර්තමාන මොහොතේ රූප කර්මස්ථානක හිත පවත්තන එක. එතකොට එක න්‍යාය ධර්මයකට හිත වැටෙනවා. දීගං වාස සන්තෝ දීගං වාස සාමිති පජානාති කියපික රසං වාස සන්තෝ රසං වාස සාමිති පජානාති වෙනවා අර දීර්ඝව ගොරෝසුව රළුව වැටිච්ච රූප කර්මස්ථානේ රූපේ ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා මේ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න නීවරණ වල බලපෑමක් නපුරු බලපෑමක් නාව යෝගාචර පේන්නේ අර කාය විවේකයට පස්සේ ඇති වෙන මේ චිත්ත විවේකය බුදුහාමර පෙන්වන මේ චිත්ත විවේකය පේන්නේ මම තනි වෙනවා වගේ මම කොටු වෙනවා වාගේ. මම මට පාළු වෙනවා වාගේ. මම අනුන්ගේ රැහෙන් තල්ලු වුණා වාගේ. අනුන්ගේ සැලකිල්ලට ලක් නොවිච්ච කෙනෙක් වාගේ පාළු ගතියක් දැනෙනවා. ඒ අසත්පුරුෂයාට. සත්පුරුෂයා කල්පනා කරනවා මම කාය විවේකේ ලබාගත් ඥාතිංගේ සාවත්තුගෙන් අයින් වෙලා දැන් මට චිත්ත විවේකයක් ලැබීමෙන් පවතිනවා. එකම අරමුණකින් සියලු කාම සංඥාවන් මන් දුරු කරා ඒ ගත්ත අඩේ ඒ ගත්ත අරමුණ ඒ ගත්ත නිමිත්තත් ක්‍රමයෙන් ගෙවෙනවා. අඩේට ගත්ත ගලත් ක්‍රමයෙන් ගෙවෙනවා. ඒ ක්‍රමයෙන් ගෙවෙන එක දයින්කොට යාර තේරෙනවා දැන් මම Taman විශාල යුද පිටියක බංකරයක් ඇතුලේ ඉන්නවා. වෙඩිනවා දින මේ කූඩුවක් ඇතුලේ ඉන්නා වගේ යුද්ධ සම්පූර්ණයෙන්ම තියෙනවා. නමුත් Taman හොඳටම විශ්වාසයි මේක ඇතුළට බුලට් වෙන්නේ නැහැ, මිසයිල් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා එයාට ලොකු ආරසාවක් දැනෙනවා. ලොකු විවේකයක් ලැබෙනවා. හුදේකලාවක් දැනේ සත්පුරුෂයාට. අසත්පුරුෂයාට ඒ උනාට දැනෙන්නේ අනේ මෙහෙම ඉඳලා මේ මොකක්ද ඇති ලාභේ මේ ඉඳින්න සෙනගෙමුත් අයින් වෙනවා. ඒ වගේම මතක සටහනුත් නැති වෙනවා. ඒසා කොටු වෙනවා, පාළු වෙනවා කියලා එකම දේ. අසුවිරු ඥාන ඇති අර විදියට චේතනා පහළ නොවෙන සංස්කරණේ නොවෙන සංඥාග්ගේ දකින්න ප්‍රපංචන කිරීම හොඳයි කියලා හිතූ ඥාන ඇති කෙනාට අසුවිරු ඥාන ඇති කෙනාට කලින් මේක අත්දකපු කෙනාට තේනවා මෙතෙන් ඔබට ඕන දෙයක් කරන්න පුළුවන් අරමුණ සංසිඳුණත් භාවනාවේ විශේෂ දක්ෂකම නිසා ඒකට බය වෙලා හීන්දාඩිය දාන අසත්පුරුෂ පැත්තට අකල්යාණ පැත්තට හිත යන්න පුළුවන් කලහතුරුකෙන් වෙලාවට අඩේ මේක වෙන්නේ නැති මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තේ දැන් මම උහුදේකලා වෙනවා දැන් මම විස්රාම වෙනවා. දැන් මම විවේක වෙනවා. මේක තමයි හිතේ සාන්තිය කියලා කියන්නේ කියලා ඒකම අර වක්කාර ජනවන පාළු කම්මැලි ගතියම මුස්පේන්තු ගතියම වාසනා පැත්තට දාගත්තොත් කෙලස් වාසනාව නෙවෙයි මේ විවේක වෙන පැත්තෙන් බැලුවොත් ඒකට අපි යොන්සුමංස්කාරය කියලා කියනවා විවේක නොවෙනවා මම දැන් තනි වෙනවා, පාළි වෙනවා, කොටු වෙනවා. ඒ නිසා මම ඒක ඇත්ත කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් නැති වෙන හොස්ම ආය අතරින් ඇති කරගන්න ඕනේ. එහෙම නැත්නම් හිත වංචා කරලා නින්දට වැටෙනවා. මේ සේර බැන්නා අයෝනිසමංස්කාරය. ඒ නිසා මේ යෝනිසමංස්කාරය අයෝනිසමංස්කාර කියලා කියන්නේ මානසිකාර පදයට විශේෂණ පද දෙකක් දාන එක විතරයි. යෝනිසෝ කිව්වොත් හොඳ පැත්තට යනවා. අයෝනිසෝ කිව්වොත් නරක පැත්තට යනවා. ඒක නිකන් එක මිනිසෙකුට ඇඳුම් දෙකක් අඳිනවා වගේ. එක වෙලාවට රජෙකුට අඳිනවා අනික කාට දොරටු පාලට අඳිනවා. යසසහල් යසලාලක තිස්ස වගේ. යොද්දොටුපාලේ රජ වෙන වෙලාවකුත් තියෙනවා රජු රජ වෙන වෙලාවකුත් තියෙනවා. මෙන්න මේකෙන්දී යෝගාවචරය දිහා බලනකොට මේ අසුවිරු ඥාන නැති නිසා භාවනා කර්මස්ථාන විපස්සනා බණ නාහපු නිසා ගොඩනෙක් කරන්නේ වගේ පාළු වෙනකොට මුඛාකාරී කර්මස්ථානයක් ගෙනත් දාගන්න. ඒ පාළු වෙනකොට තනිකතියට අනිච්ච දුක්ඛ නැත්තම් මෙනෙහි කිරුවොත් නරකද? බුද්ධ ඥානසුති කිරුවොත් නරකද? එහෙම නැත්නම් අසුභ භාවනා කෙරුවොත් අරකට කියලා අර tempat වෙන යන අරමුණේ තියෙන පාළු ගතිය නැති වෙනවා නිකන් ඉන්නකොට බුලත් එකක් හපනවා වගේ චුවින් ගම් එකක් හපහපා ඉන්නවා වගේ බීඩියක් බොනවා වගේ ඉතින් ඒක පාඩුවක් නැ නරකක් නෙවෙයි නිකන් ඉන්නවට කරලා හොබි එකනේ කියලා අරකට දාගන්න. අන්නේ ඒක කඩන්ඩයි සරුවචනසේ සඳහන් කරන්නේ යම් වෙලාවක මේ විදිහට සම්පත් එක නෙනවනම් යන්නුනානං නචේව චේතේ යන්නච නාபிසං කරයන් කියලා එයා හිතලා තියෙනවා මට කොහොමද මම මේ වෙලාවේ චේතනා පහළ නොකර හිටියොත් අபிසංස්කරේ නොකර හිටියොත් කියන මේ බුදුබණ මේ කර්මස්ථානයේ වෙලාවේ සීපත් වුණානම් ඒක හැබෑ වෙනසක් ඇති කරනවා. නමුත් සීපත් වෙන ක්‍රමයට නෙවෙයි චින්තනය හැදිලා තියෙන්නේ පාළු වෙනකොට කොහේ හරි තියෙන ලන්දක් අහක යන දෙයක් දා ගන්නවා පෑදීදී වර්ධිය කර ගන්නවා ඒ නිසා සර්වඥාන්සේ පොට්ටපාතර මතක් කරනවා යම් වෙලාවක හිත මේ වාගේ අරමුණ තුනී වෙලා තාම සූක්ෂම தත්ත්වයට යනකොට හිතේ ඇතිවෙනේ පාළු ගතිය මුස්පේන්තු ගතිය නීරස ගතිය අයෝනිසමනසිකාරයෙන් කල්පනා කරුවේ ද්වේෂ සහගතව පිළියම් වෙනවා මේකට මේක වැරද්දක් කියලා හිතනවා මේක යෝනිසෝමනස්කාරයෙන් හිතුවත් මේක විවේකයේ වැඩිවීමක් හුදේකලා වැඩිවීමක් මෙතනදී උඹට බාධා කරන්නේ කාය සංස්කාර වචී සංස්කාර නෙවෙයි මනෝ සංස්කාරමයි හිතවිලි චේතන අபிසංස්කරණ මේක ආලවට්ටම් කරන්න හදනවා දිනු කරන්න හදනවා මේ මේ මේ කියන තරම් தත්ත්ව පිරිසුදු නැහැ තියෙන තරම් தත්ත්වේ සරල නැහැ උගා සංකීර්ණයි. මොකද ඒ වෙලාවට ඒ හිත මේ අර රූප කර්මස්ථානයේ සියුම් වෙනකොට විවිධ රූප පෙන්වන්න පටන් ගන්නවා ඇස් දෙකට. මනෝ රූප පෙන්වන්න පටන් ගන්නවා. විවිධ ශබ්ද ඇහෙන්න පටන් අර ගන්නවා භූත ශබ්ද දේව ශබ්ද සංස්කෘත දේව භාෂාවල් ඇහෙන්න පටන් අර ගන්නවා විවිධ ගඳ දැනෙන්න පටන් ගන්නවා විවිධ රස දැනෙන්න පටන් ගන්නවා කය විවිධ විදිහෙන් නටනද ආවේශ වුණා වගේ දඟලන්න පටන් අර ගන්නවා එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන රූපය ගත අරමුණ මමගේ කය හෝ ආනාපාන වගේ රූපය කිවෙනකොට රූප සංඥා හොල්මන් කරන්න පටන් ගන්නවා එතෙන්දී මේ භූත බල එනතන් গুপ্ত විද්‍යාව පැත්තට යන මිනිස්සයාට මෙන්නමම ලෝකයක් මවලා පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් එයා කියන්න පටන් අර ගන්නවා මට අම්මා පෙන්වනවා, තාත්තා පෙන්වනවා, ජේතවනාරාම පෙන්වනවා, යක්කු පෙන්වනවා, දේවදත්ත පෙන්වනවා, ගින්දර පෙන්වනවා, අසුචි පෙන්වනවා කියලා. ඉතින් මේ දකින දකින දේවල් තෝරන්න පටන් ගන්නවා. මේ ඔක්කොම ප්‍රපංච කළ යුතු නැත්තම් වල ප්‍රපංච කිරීමක් වෙනවා. නහරය දෙන පුංචි ලණුව සම්පූර්ණ ගිලගත්ත වෙනවා අලිය පුස්සල ගිල්ලා වගේ. අලිය අන්තිමට පුස්සල කාගෙන කාගෙන යනකොට ඇතුළේ දිරවන්නේ නැතුව එකා එකා පිටිපස්සේ අලිය හත් දෙනා ඇමිලා යන්න පුළුවන්ලු පිටිපස්සෙන් ඇලත් ටික කාලයක් ගියාම වැවෙන්න පටන් ගන්නවා. ඒකට ඒක කනාලිය ඒකටත් ඇමින්නලු. අලිය එක පුස්සලේ හත් දෙනා ඇමින්නෙන්න පුළුවන් කියලා කියනවා. දිරවලා ඉවර කරන්නේ එක එක කක කක. ගිතුලිනේ ආපම හත් දෙනාම ඇරයි යනවා. නිකන් කට කතාවට කියන ඒ වගේ තමයි ඒ Tamanට හම් වෙන මේ පේන දකින දේවල් හැම දෙෙම අහස්මාලිකා හදනවා. ඒ මාලිකාවට ඉනිමන් හදන්න යනවා. ඒව හදන්න ගිය ගමන් ආයසරයක් එක්ක හිතානපාන කියන රූපෙට වැටෙනවා. මේ රූප සංඥාව හඳුනාගත්තේ නැති වුණොත් එහෙම නැත්තම් දන්න පුරුදු ජප මන්ත්‍ර පටන් ගන්නවා. ඉතින් මෙතනදී ඔය මං කිව්වේ ඒක ඇත්තට සරල නෑ தত্ত্বය. එච්චරම ඍජු නෑ தত্ত্বය. සමහරවිට මෙතෙන්දී කොච්චර අතරමං වෙනවද කිව්වොත් අරමුණක් නැති වෙනවා. මේ රූප සංඥාවල පටල වෙනවා. ඊට පස්සේ ඇත්ත එක ඇරියක් දවස් ගාණක් තෝන්තුවේ හිටිනවා. ඒක සර්වඥාන්සේ සඳහන් කර තියෙනවා. එහෙම වෙනවනම් එයාට එල්ලයක් නැතුව යන්න පටන් ගන්නවා. එතකොට එයාට එල්ලයක් දීලා ආයෙත් භාවනා ලෝකේ අරසාව සලසලා දෙන්න ඕනේ. ඒකට පණිදාය භාවනා විදියට දැන් මේ වෙලාවේ හිත අපණිදාය වෙලා තියෙනවා. අරමුණක් නැති වෙලා තියෙනකොට පණිදාය භාවනා විදියට කෙටි කාලීනව හිත නැවතත් පිටු කර ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ නම් මොනවාක්වත් යෝජනා කරන්නේ නැහැ. අටකථාචාර්යන් වහන්සේලා කියනවා බුදුගුණ ටිකක් මෙනෙහි කරන්න, මෛත්‍රිය ටිකක් කරන්න කියලා. නමුත්තර ඒ ආනන්ද සප්පයි සූත්‍රය, එම් පොට්ටපාද සූත්‍රේ පහුගිය දවස්වල පල්ලෙහා කරනකොට ඊට අමතරව මම යෝජනා කරා යම් කිසි කෙනෙකුට එහෙම භාවනා කරනවට අරමුණක් නැහැ. විවිධ හොල්මන් එනවා. ශබ්ද වශයෙන්, රූප වශයෙන්, කය දඟලිල්ල වශයෙන් එනවනම් යාට මඩේ හිටුපු ඉන්න වගේ වෙනෙන්න පටන් ගන්නවා. ඒතකොට සැකයක් මතුවෙනවා මොකේද එල්ලා හිටින්නේ කියලා. ආලම්බනේ නැති වෙනවා. අරමුණ නැති වෙනවා කියන එකයි. එතකොට ආලම්බනයක් නැත්තම් හොඳම වෙලේ තමයි එහෙම ඇත්ත කරලා මේ Taman ඉන්න මේ කය දිහා බලනකොට <clears throat> ඉබේම තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ කය පටන් ගත්ත කය පටන් ගත්ත වශයෙන්ම තියෙනවා. ඒක එච්චර නටන දෙයක් නෑ. ආන්නේ විදියට පොඩ්ඩක් පණ දීලා ආයත් එක වහගත්තට සත්‍ය කැඩෙන්නේ නෑ. නැවතත් කියනවා ඒ වගේ වෙලාවලට යෝගාවචරයට ලොකු <clears throat> සකමසු <clears throat> කාවිනසුළු පදනක් නැති අරමුණක් නැති එල්ලයක් නැත්තන්ට ආවනම් හිත එවිශීලකට එනවා. හිත නිකන් පුවක් කිත්ත ගලේ ගියා වගේ නන්නත්තරිනවා. ඒ වෙලාවල් වලට යෝගාවචරයට ඒ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීම ලොකු පිළිසරණක් වෙනවා. ලොකු හවුහරණක් වෙනවා. එහෙම නැත්නම් හිමීට ඉන්න විදියටම ඇද්ද කරලා බැලුවොත් <clears throat> ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඇද්ද කරලා නිකන් සාමාන්‍යයෙන් සහැල්ලුවෙන් අර සහැල්ලු බව පෙන්වන්න තමයි කමත බහනා දෙකපන් කරන විදියට ඇඟිල්ලක් කොල්ලලා බැලුවොත් තමන්න තේරෙන්න පටන් ගන්න එක වැඩ කරනවා ඊට පස්සේ ඒ බව සාතිකන ආයත් එක වුවත් ආයත් හිත හොඳට අතෙන් යනවා හිත කලබල වෙන්නේ නැහැ සතිය කැඩෙන්නේ නැහැ ආන්නේ විදිහට කරලා කරලා කරලා එතෙන්දී ගොඩක් ඉඩ තියෙනවා කර්ම ශක්තිය වලට ගොඩක් ඉඩ තියෙනවා තමන්ගේ ඇබ්බැහි නරක පුරුදු අයින් කිරීමට ඉතින් කර්ම ශක්ති පිළිබඳව ආදරය කරන මිනිහට තමගේ රුචි අරුචිකම් වලට අල්ලන මිනිහට එතනින් ගොඩේ එන්න බෑ. ඒකම වැටෙනවා. නමුත් මෙතනින් තමයි ඇත්තටම ඒකේ තමයි පුරුදු ඇබ්බැහි ටික, රුචි අරුචිකම් ටික, පෞෂත්ව ලක්ෂණ, කර්ම දැනගෙන කර්ම ශක්තිය යට කරන ධර්ම ශක්තිය ගන්න නම් තමයි තේරුම් අරගන්න ඕනේ මේ වෙලාවට රූප නෙවෙයි රූප සංඥා වෙනවා. අන්නේ රූප සංඥාව ආපුවාම හලොහප්පලා දාන යෝගාවචරය. දැන් කරකොල කරකොල ඇතරියා වගේ කරනවා. ඉතින් ඒ වෙලාවට කාරණා දෙක තුනක් අවශ්‍යයි. බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ. මෙහෙම දෙයක් මෙතෙන් දිනනවා. ඒක තමයි යන්නුනාහං නචේව චේතේයං නාවි සංකරේයං කියලා අදිෂ්ඨාන කරගෙන යන්න ඕනේ. මෙහෙම තනක් එයි. මම මේ වුණාට අලුතෙන් මොනවක්වත් මේකට දාන්නේ සකස් කිරීම කරන්න යන්නේ මට මේකට පෞරුෂත්වයක් තියෙනවාද කියලා බලන්න ලෑස්තිලා ගියොත් මේ එකක්වත් බරපතල දේවල් නෙවෙයි. නමුත් ලෑස්තිලා ගියේ නැත්නම් කරපලත ඇරියා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතනදී භාවනා යෝගාචර නිවන් දකින්නද පිස්සන් කොටුර යනවාද කියන හන්දිය තේනවා. කොනට වැඩි අවුල් කරගත්තොත් පිස්සන් කොටුවේ තමයි. මේ පැත්තට ගියොත් ඉක්මනට නිවනට යන්න පුළුවන්. ඒ දෙක අතරමැද මාරු කර කර ඉන්න පුළුවන්. ඉතින් අද භාවනා ලෝකේ බැලුවොත් දැන් අවුරුදු 20 කට ඉස්සෙල්ලා මේ මට්ටමේ ඉන්න විශාල පිරිසක් ඉන්න මොකද අවංකව භාවනා කරන පිරිස වැඩි. නමුත් මෙතෙන්දි කරන්න ඕනේ මොකද්ද කියන එක ඒකාන්ත වශයෙන්ම හරියට කියන්න බෑ. නමුත් මේක ගැන සාකච්ඡා කරන එක කාටත් ලැබුණන ගතියක් තියෙනවා. දැනගෙන යන්න ඕනේ මෙතෙන්දි මේ හිත එනවා සක සංඥාවට. කිසිම අරමුණක් නැහැ. නමුත් අරමුණ නැත්තන්ට ආවේ ක්‍රමයෙන්. ඒක අහම්බයක් නෙමෙයි. ශික්ෂාවෙමයි ආවේ. අරමුණ නැති తত্ত্বය කෙලෙස අඩු බවක් දන්නවා. මේක දවන තවන ගතියක් තියෙන නිසා සරුවත් chance සඳහන් කරනවා මේක දුකක් වශයෙන් තමයි පේන්නේ කියලා. නමුත් උඹට සාන්තියට එකක් තියෙනවා මෙතෙන් එනකන් ආපු සතිය උඹේ පිළිසරණට ඉන්නවා. මේ සංඥාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවන් වෙන බාට තියෙන සම්පජඤ්ඤය දනුව හඳුනා ගැනීම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගෙවන ගතිය සම්පජඤ්ඤය උඹේ පිළිසරණට තියෙනවා. ඔබ නිකමට හරි මේ ජීවිතේ ගත කරත් පටන් අරගත්තේ උද්දකලාව හොයමින් නම් ඔබට මේක ප්‍රීතිජනක අවස්ථාවක් වෙයි. ප්‍රමෝදජනක අවස්ථාවක් වෙයි, පස්සද්ධිජනක අවස්ථාවක් වෙයි. දැන් ඔක්කොම වැඩේ තියෙන Taman අතේ. නමුත් කෙලස් නැත්නම් කර්ම <clears throat> රුචර්ජකම් පෞරුෂත්ව ලක්ෂණ අනාගත සැලසුම් සියල්ලම හරස් වෙනවා. හැබැයි මේ එකක්වත් පිටකට කියව නෙවෙයි. Tamange දෙයම ඒ නිසා Tamanට තේරුම් ගන්න පුළුවන්. මම මේ මොහොත පාවා දීලා අනාගතයේ හොඳ කටයුතු කිරීම කරනවද නැත්නම් මේ නොදන්නා හීනයක් අනාගතේ පාවා දීලා වර්තමානයේ විවෘත වෙනවද කියලා දැනගන්න ඒ සක සංඥාවේ ඉඳගෙන යන්නුනාහං නේන චේව චේතේයං න ච අபிසංකරේයං මම මේ වෙලාවේදී මොන්නවත් අලුතෙන් දාන්නේ තියෙන කර්ම ගෙවිච්චාවයි පළච්චාවයි මට වද දීපු දාවයි දුක් පෙළන තවන තවන තිබිච්චාම තාම සතුටින් ඊටාම සතියෙන් ඊටාම සිළු දේ දැනගන්නවක් විදියට සම්පජඤ්ඤයෙන් මේක සුඛයක් විදියට බලනවා මේක පස්සද්ධියක් විදියට බලන ගත්තොත් තේනවා මේ දුක්ඛ දුක්ඛ කියන එක දුක්ඛ ආර්ය සත්‍ය ක්‍රබාටපත් කරගන්න තියෙන මෙයාගේ විප්ලවීය චින්තනය මිසක්කා දුකට දුක නැති කිරීමේ බේත් බිල නෙවෙයි. එහෙම නැත්නම් මේ වේදනානාශක ගාලා නෙවෙයි. සංඥා නැති කරන්න අරක්කු බිල නෙවෙයි. සංස්කාර නැති කරන්න අතපය කඩලා නෙවෙයි. තමයි තේරුම් ගන්න පුළුවන් මෙතෙන් ආවට පස්සේ මම හුත්තටම කියනවා. මෙතෙන් ආවට පස්සේ ඕනේ නම් චේතනා පහළ නොකර ඉන්න ඕනනම් අපි සංස්කරෙන්න ඔකර ඉන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මීට කලින් මේ කාමයේ හිතේතියෙදි කාම සංඥා හිතේතියෙදි රූපේ හිතේතියෙදි මේ චේතන පහන කරන එක හිතන්නත් බෑ හිතුවට හරියන්නේ නැහැ. ඒ නිසා භාවනා මෙතෙන් දෙනකන් තම්බල තම්බල තම්බල තම්බල ගේන්න ඕන. හොඳටම තමන්න තේරෙන්න තමන් අල්ලාගත්ත මූල කර්මස්ථානේ හොඳටම ගෙවිලා. මගේ උපමා තමයි හොඳටම තැම්බිච්ච පිපිඤ්ඤා කැලක් වගේ හැඩේ තියෙනවා අල්ලපු ගමන් චුරුපයිනවා. ඒ තරමටම අරමුණ හීන් කරන්න ඕනේ. බෙල හීන කරන්න ඕනේ. හෙම්බත් කරවන්න ඕනේ. මිලාන කරවන්න ඕනේ. කරවලා කරවලා කරලා එතෙන් ගියාම নানা ප්‍රකාර මේ මේ මනෝමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වට කරන්න පටන් ගන්නවා. යෝගාවචරය දන්නවනම් තමයි මෙතෙන් එනකම්ම ආපු සතිය. ඒක දැනගන්න ඕනේ බුදු ජානනාථ පුදුවෙන් ඉස්සල දවසේ මාර පරාජය කරපු වැඩි. තනාරති ළඟ ඇවිල්ලිවලා මායම් කරපු හැටි නමුත් බුදුරණන්සේ සම්ඩු කරලවත් කරාටි ගහලවත් ජූඩෝ ගහලවත් නෙවෙයි මාරයත් එක්ක හෝ මාර දූතිකාවන් එක්ක දිනුවේ ඇත්තේ කරලවත් බැලුවේ නෑ ඉවරයි නිකමට හරි මම මේව කියනකොට මට පව් සිද්ධ වෙනවද දන්නේ නැහැ ඇද්ද කැරියනම් බුදුහාමුදුරන්ට රාහුල වෙනුවට තව බබාලා හම්බෙයි තණ්හාවට මේ තණ්හාව මාත් අම්මා කරගෙන රගා අම්මා කරගෙන රතිය අම්මා කරගෙන ළමයට වෙන ළමයි හම්බුන්නේ නැහැ. හම්බුනේ නැත්තේ මොකද මේ නාටකම් බැලුවේ නැහැ. මේ නාටකම් කියලා කියන්නේ මට පේන විදිහට ඒ වෙලාවේ මතුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තමයි. ඒ මතුවෙච්ච මතුවලා අප තන්නාරතිරාගාගේ කේන්දර බලණ්ඩයි පොරොන්දන් සීනාද කියලා බලන්න ගියාන අනියම් ප්‍රේම සම්බන්ධතා හරහා අනවශ්‍ය දරුවෝ උපදින්න ඉඩ තියෙනවා. නමුත් ඒ දරුවෝ උපද්දවන්නේ නැති එකයි සංස්කාර කරන්නේ කියලා කියනවා. එනවාමයි එනවමයි රූපේ ගෙවෙනකොට රූප සංඥා එනවා. ඒක තමයි මේ මායා ලෝකය කියන්නේ. ඒක තමයි මේ මනෝමය ලෝකය කියනවා. මනෝමය කය කියලා කියනවා. গুপ্ত විද්‍යාව කියලා කියන গুপ্ত විද්‍යාවක් නැත්තේ නෑ. මෙතෙන් යන මනසට හොඳටම තේරෙනවා. හැබැයි ඇල්ලුවොත් අහුවෙනවා. හොඳට මතක දැන් ඇල්ලුවොත් අහුවෙනවා කොල්ල බබාව. අත ගැහුවොත් අත අහුවෙනවා. ඔළුව ගැහුවොත් ඔළුව අහුවෙනවා. අන්තිමට අතපය හතරක් ගාලා ඔළුවත් ගහපු දවසේ මාර්යා බබාව හදාගෙන යනවා වගේ අරගෙන යනවා. ඒ නිසා මෙතනදී සංස්කරණ පාල නොකිරීමට නම් චේතනා පාල නොකිරීමට නම් අඩු ගන්න මේ පොට්ටපාද කියන විදිහට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන එකේ හරපද්ධතිය තමයි අනුපබ්බාපි සංඥා නිරෝධ සමාපජ්ජන සමාපත්තිය. අනුපූර්වෙන් සංඥාව ගීවිගෙන එනකොට පෑදිදියට බොරදියෙක් වෙන්න එපා කියලා අලුතෙන් සංඥා දාන්න එපා. ඒ සංඥා දාන්නේ සංස්කාරහරා. එතකොට බුදුරජාණන් සඳහන් කරනවා තිබුණු සංඥා නිරුද්ධ වෙයි. අලුතෙන් ගොරෝ සංඥා නොයයි. එතකොට සංඥාව නිරෝධයි කියලා මේකට කියනවා. ඒක නිසා අපේ ජවසහසුරත මේ සංඥා නිරෝධේ ලක්ෂ කිල කෝටි වාරයක් අපේ හිතට එනවා. එන හැම වෙලාවෙම අපි පාළුයි කියලා, තනී කියලා, කම්මැලි කියලා විනෝදාංශ දානවා. අපි ලෝකෙද පුරවාගෙන තියාගෙන ඉන්නවා. රූප නැත්තම් රූප ගෙන්න ගන්න රූප වාහිනී සද්ද නැත්තම් සද්ද ගෙන්නකට සද්ද වාහිනී. ඉතින් අපි කියනවා පොහසත් කියලා. ඊට පස්සේ ගන්ධ රස පහස පුරවගත්ත තැනකට තමයි ගිහිගේ කියලා කියන්නේ. ආන්න එහෙම ඉඳගෙන ඉතින් විවේක වෙනකොටම පොත්තමත් අද කියලා පමණින් ඔප අපායට යනවා. අච්චර පෑදීත් හරි ගසගත්ත මේ මොකද්ද කියන විඥාන ස්රෝතේට පිරිසුදු කරගත්ත එකට ඕන තරම් තින්ත පොන කඩදාසියට තින්තල්නවා වගේ රූපයක් එනකොටම ඇද ගන්නවා. එහෙම නැත්නම් හිතලා රූප බලනවා. ශබ්ද වලට පුදුම ආකර්ෂණයක් තියෙනවා. නැත්නම් හිතලා අහනවා. සමහර සුළු පිළිසකට ගන්ධ රසත් එනවා. ගුර කහන්න පටන් අර ගන්නවා විවිධ රස දැනෙන්න පටන් ගන්නවා. සමහර හුඟක් වෙලාට කයට විවිධ ඇඹරිලි, උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, වැස්තර දෙමින්න වගේ, කඩු දුවන්න වගේ එන්න පටන් අර ගන්නවා. ඒව ඇත්ති කරලා බැලුවොත් ඇත්තේ නැහැ. නමුත් ඇද්ද වාගෙන හිටියොත් බුල්ඩෝසරයක් උඩින් යනවා වගේ. ඒ මීචිරල ගල තමන් උඩින් පෙරලෙන්න හදනවා වගේ මහා පෙරලි කරනවා. අන්න ඒ වෙලාවේදී දහස්වර කරලා එක දවසක හරි න අභිචේතේයන් න අபிසංකරේයන් අනේ මට කවදා හරි මේ වගේ වෙලාවක ජීවිතේ තියෙන්නේ තිබීවා පණ තියෙන්නේ තිබීවා මට මේ චේතනාවක් පහළ නොකර ඉන්න පුළුවන් නම් සංස්කරණයක් පහළ නොකර ඉන්න පුළුවන් නම් ඉතින් ඒකත් කරන්නේ කලින් චේතනා කරලා තමයි. ඒකට ඒ බුදුම ස්වාමීන් වහන්සේලා උපමාවක් දෙනවා. අපි ගෙවල් මණ්ඩියක තියෙන ගහක් කපන්න යනකොට ඒ ගහ කොයි අතරද වැටෙයි දන්නේ නැති නිසා ගහ පොළොවේ හයි වෙලා තියෙන වෙලාවේදී ලණුවක් දාගන්න. ලණුවක් දාගෙන අලුව කපනවා ඒ ගෙවල් මණ්ඩියෙන් පිටතර තියෙන විදියට. ඒක liver වෙලා කපන අතරවාරේ ලණුව දැඩි නොවන විදියට හිර කරලා තියාගෙන ගොක් දැඩිව හිර කරන්න ගිහිල්ලා ලණුව කැඩුනොත් ඒ වෙලාවෙල ගහ අනිත් පැත්තට දුන්නා වගේ විදි නිසා ලණුවට වැඩි බර දෙන්නේ නැහැ. අනු අවශ්‍ය පැත්තට ඇදලා හිර කර ගන්නවා. හිර කරලා අලුව කපනවා කීර කතා කරනකම්. ගහ කතා කරන තැනට එනකම් අලුව කපනවා. එතකොට අර ලණුව පොඩ්ඩක් සාමාන්‍ය තදයක තියා ඉනවා. එතකොට මේ කතා කරන බව ගහ කතා කරනවා කියලා ඒකට කියන්නේ ගහ පැත්තට ඇදෙනකොට චිචිචිචිචි ගාලා කැඩෙන්න පටන් ගන්නවා කියලා. ඒක කොටන මීයට තේනවා ගහ කතාන. ඌපරෝ දාලා දූවගෙන යනවා කඹේට. ඒකටත් කඹේ හතර පහ දෙනෙක් ඉන්නවා. ඒකෝර ගහ එනවා කඹේ දිගේ ඕනේ පැත්තට. කීර කැපිලා මදිනා කොච්චර තටමැව්වත් එන්නේ නැහැ. ඒ වගේම කඹේ දැම්මේ නැත්තම් කීර කැපුණත් ගහ ඕන පැත්තට වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ කලින් දාපු අදිෂ්ඨානක් තියෙනවා. ඒ අදිස්ථානේ හරියට ඒ වෙලාවට වැඩ අර ගන්න නිසා අදිස්ථානකින්ම අදිස්ථානේ කඩන. චේතනා කියන්නේ අදිස්ථානය. අදිස්ථානයක් කරනම ඊට පස්සේ මම අදිස්ථාන කරන්නේ ඒක හරීම භාෂා විරෝධී. ඒක හරීම ආචාර ධර්ම විරෝධී. යෝගාචර තමන්ට කරතයි. අදිෂ්ඨානයක් කරගන්න මෙන්න මේ මට්ටමට කාමයේ ගෙවම් කළා කාම සංඥා ගෙවම් කළා රූපයේ ගෙවම් කළා රූප සංඥා මට්ටමේ තියෙනකොට ඕනේ ජවනිකාවක් නටපන්. එල්ලෙන්න අරමුණකුත් නැහැ. ආන්නේ මින්න වෙලාවේ මේ රූප නැත්නම් රූප සංඥා විශේෂයෙන්ම හෙම්බත් වෙලා දිවිලම යනකම් කිසිම උඩගෙඩියක් දෙන්නේ නැතුව කිසිම පොහොරක් දෙන්නේ නැතුව බලාගෙන හිටියොත් තමන්ට වෙලාවක තිබිච්ච සංඥා වතුර ඇඳ පීරක ශියා මැකිලා යනවා වගේ මැකිලයි වතුර ආයෙත් දියකට සකස් වෙයි. අලුතින් ගුරු සංඥාවක් නොයයි ආන්නේ වෙලාවට දැනගන්න පුළුවන් සංඥා නිරෝධේ මේක සාමාන්‍ය කියන්නේ භාවනා කරන එක පාට නින්දට වැටෙනවා වගේ. පුහුණු කරපු නැති එකනක පාට නින්දට වැටලා ගොරෝසු සංඥාවක් එනකොටම ගැස්සිලා අවදිවිච්චාම ඉතින් කලබල වෙනවා මම මොකද කරන්න ඕනේ. ඇත්ත යුකට යෝගාචර දන්නේ නැති නිසා. නමුත් එතකොට කමඨාන් සුද්ධ කරන්න අහනවා. කොහේ නින්දට යන්නේ ඉස්සෙල්ලත් සතියද හිටියේ නිින්දෙන් අවදි වෙච්ච ගමත් සතියට අවදුනේ එහෙමනම් අතරමැද භාවනාවේ දියුණුවක් වෙලා තියෙනවා මේ තෙන්දී අනිසල නිින්ද නිින්දට යන්නේ ඉතලා අසතිය නම් හිටියේ නිින්දෙන් අවදි වුණාට පස්සෙත් අසතිය නම් ඔබ කෙලස් නින්දා ඒ නිසා මෙතන නිින්දක්ද නැත්නම් කෙලස් සහිත මේ තීන මිද්දේ සහිත නින්දද මේ තියෙන්නේ කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද කියන එකද එහෙම නැත්නම් මේ සංඥාව නිරුද්ධ වෙලා මතක සටහන් නැති ප්‍රපංච නැති චේතනා නැති අභිසංස්කරණ නැති තත්ත්වයක්ද කියන එක යෝගාචර පරිණතය තේරෙන්නේ නැහැ. නමුත් යෝගාචරය වාර්තා කිරීමේදී පටලවා ගත්තොත් කාටවත් උදව් කරන්නත් බෑ. ඒ නිසා එක ක්‍රමයකින් ඊට ඉස්සලා බණ අසලා තියන්න ඕනේ. මෙන්න මෙහෙම සෙල්ලමක් මෙතන යන්නේ හීනෝලේ වැඩක් යන්නේ උඹ පූර්ව නිගමන වලින් තොරව වෙච්ච දේ වෙච්ච හැටියට කියහපන් කියනකොට අහගෙන ඉන්න කෙනා භවනා කරපු කෙනෙක් නම් ආ මධ්‍යස්ථව අහගෙන ඉන්නකොට තේිනවා මෙතන සංඥාග්ගයකට ගිහිල්ලා තියෙනවා එයා කලබල වෙලා නැහැ කලබල වීම තමයි එකම නිවනට බාධා කලබල නොවි ඒක ආපහු ගැස්සුනාට පස්සේ කමන්නේ ආයශරයක් ගැස්සෙනකොටම අරමුණ එයි ආයශරටිය භාවනා කරන්න ඊපස්සේ ආයෙ වැටෙනවා උතෙන්. අන්නෙම ගියාට පස්සේ මේ දැනීම සහ නොදැනීම දෙක අතර නොසැලෙන මට්ටමට පැමිණීම අපිට කියන්න පුළුවන් අනුකුබ්බේන සංඥා සංඥා නිරෝධ සමාපජ්ජන සමාපත්තිය කියලා. අනුපූර්වෙන් සංඥාව ගෙවෙනකොට ඒකට හොඳට ඉඩ දෙනවා අපිට ඉඩ දෙනවා කියලා කරන දෙයක් නෙමෙයි නොකර සිටීමක් තියෙන ගියාට පස්සේ නැගිටිනවා නැගිටිනකොටම ටිකක් ගැසිලා තමයි නැගිටින්නේ එන්නේ එන්නේ ගැසිලා අඩු වෙනවා ඒකට හුරු වෙන්න හුරු වෙන්න ඒකට තේනවා මේ ලෝකෙන් මං ඉඳලා තිනවා මේ ලෝකේ නොවන මානසිකත්වයක. මොනවා වුණාද ඉඳගෙනද හිටගෙනද කොච්චර වෙලා හිටියේ නැත්තේ කියලා ඉඳලා තිනවා පිටින් බලන මිනිස්සු කරනවා රූපයක් පේනවා. ඒ භාවනා කරපෙන්න අස්සන ලේවලින් අසං කළා කියනවා නෑ මට කොහොමඩක්වත් මේ ඇහැ තිබුණෙත් නෑ වෙලාවේ රූප වැළුවෙත් නෑ කන තිබුණෙත් නෑ සද්ද ඇහුණෙත් නෑ නාසය තිබුණත් දන්නේත් නෑ ගන්ධ සුවඳත් නෑ දිවට රස දැනුනෙත් නැහැ. අනිගන හුස්ම ටිකවත් දැනුන්නේ නැහැ. කය තිබුණු බවවත් දන්නේ නැහැ. ඉතින් මේක බොහෝ දුරට සමාන වෙන්නේ ගැඹුරු නිින්දට. ඒත් මෙතන වෙලා තියෙන්නේ මෙතෙන්ට යනකම්ම අන්තිම බිඳුවට එනකම් දන්නවා. මේකෙන් නැගිටපු ගමන් ටික දන්නවා. ඒ නිසා එයා දැනගන්නවා මේ අතරමැදත් මොකද්දෝ පාලනයක තිබිලා ඒ පාලනයේ ශක්තිය නිසා අවදිුණා කියලා කලබල වෙන්නේ නැහැ. ගැන අර්ථකතන දෙන්න යන්නේ හීන විසඳන්න යන්නේ. එහෙම පුරුදු කරලා පුරුදු කරන්නේ ඒ සංඥාග්ගය පුසනවා. එතන සංඥාග්‍රය ස්පර්ශ කරන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ප්‍රතිපද ලෝකේ කදාකත් කරන්න බෑ. ඉන්ද්‍රියෙන් අයින් වෙලා ඒතියෙද්දිත් ඒක දක්ෂකමක් තියාන ඉදිරියට ගිය කෙනාට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. අපි ධර්ම දේශනා බොහෝමයක ධර්ම සාකච්ඡා බොහෝමයක මේ தත්ත්වය අපි උත්සාහ කරනවා සාකච්ඡා මාර්ගයෙන් මතුකරනද සමහර ඇත්තෝ ඒකට බොහෝම සක්‍රීයව තම තමන්ගේ අත්දැකීම් එකතු කරනවා. තව සමහර පිරිසක් වෙන තාම ඒකට සැකමුසුව බලනවා, බයමුසුව බලනවා. නමුත් පේන්න තියෙනවා මේ පරිශ්‍රයට ලෑස්ති කියලා. ඉතින් ඒක සඳහා මෙතෙක් කල් අපි ඒ කරපු ගිහිගත හැරීම මත ඒක දැන පොඩ්ඩයිලා වාඩි වෙන්න වාඩි වෙලා අරමුණක හිත පවත්වා ගන්න ගත්ත උත්සාහය ඒ ගන්නකොට යම් වෙලාවක අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතිය මූණට මූණ දාලා ඉන්නකොට මේක ලොකු වෙයි කියලා හිතුවට අරමුණ ලොකු වීම නෙවෙයි වෙන්නේ සියුම් වෙන එකයි කියලා තේරුම් ගන්න එක මේ සියුම් වෙනකොට හිත කැළඹීමක් එනවා හිතවිලි වැඩි වෙනවා මනෝරූප වැඩි වෙනවා කියන එක ස්වභාවික දෙයක් බව තේරුම් අරගෙන ඒකට පොහොර දාන්න එපා. ඒක අභිවදනය කරන්න එපා. කියාපාණ්ඩ යන්න එපා. කියන්න කියන්න වැඩි වෙනවා. කාගෙන ඒ ප්‍රයත්නේ සාර්ථක නිසා වෙච්ච එකක් මම මේක හේමම මේ හෙම්බත් කරගන්න මිලාන කරගන්න උත්සාහ කරන්න නම් මේ සංඥාවකේ Nirodhe තමයි අපි මේ ඉස්සරහින් තියාගෙන යන්නේ එතකොට කොයි වෙලාවකරි සංඥා නිරුද්ධ වුණා නම් ඒ தත්ත්වය මොකද්ද කියලා දන්නේ නැති එක තමයි ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණය. බුදුරජාණන් මේකට කියනවා අතක්කාවචරයි කියලා. තමයි කියන්නේ තර්කයට නගන්නත් බෑ, වචනෙන් නගන්නත් බෑ, විස්තර කරන්නත් බෑ. එනමුත් මේ පුද්ගලයාට ඒක ගලකින් ඔලුවට ගැහුවා වගේ අත්දැකීමක්. තව කෙනෙකුට මොන තාලෙන්වත් ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒ නිසා නිවන බහුජන මතයක් නෙවෙයි. නිවන ජන විඥාණයට අහු වෙන්නේම නැත කියලා විතරක් මතක තියාගන්න. අහු වෙනව නම් අහු වෙන්නේ මම දැන් මෙතන කියන උපමානයේ පමණයි. අන්න ඒ නිසයි අපි මේ අබිනිෂ්ක්‍මණයක් පැත්තකට වීමක් බලාපොරොත්තු වෙන්නේ. ඒ පැත්තකට වීම නිකන් කය පැත්තකට කෙරුවට හරියන්නේ නැහැ. හිත නිවන් නැගෙන් පැත්තකට හරියන්නේ නැහැ. උපදි විවේකය කියලා මේ අල්ලගෙන හිටපු පොදිය තමන්ගේ බූදලේ මේ දැනුම මේ නම්බුනාමේ මේ කීර්තිනාම මේ සේරම කොක්කක් වෙනවා. ඒක ඇවිල්ලා අයිතිවාසිකම් ඉල්ලනකොට ඒ කොකු දිගෑරෙන විදිහට කටයුතු කරන කෙනා උපදි විවේකයේ කියලා. ඒ උපදි විවේකයට යනකොට ධම්මන තමම නැති වෙලා. ඉතින් ඒ නිසා කාටවත් එහෙම ගියයි කියලා ප්‍රිය සම්භාෂණ පවත්වන්න වෙලාවක් ඉන්නේ නැහැ. මොකද යන්න යන්න යන්න යන්න පේනවා බුද්ධ ආධුත්තුමෙන් නැසලා කොතනින්ද කතා කරන්නේ. උන්වහන්සේලා අපිට දෙන පණිවිඩය මොකද්ද? අපි ඒකත් මේ ලාභ සත්කාරය වවා ගන්න නම්බුනාමකන් ලබ කරන්න ගත්ත ගියොත් ඒක මම භයානක දෙල්ලමක්. මේ ශාසනය වැඩ කරනවා නම් දෝතින් කරන්න තනියටින් අල්ලන්න එපා. එහෙමනම් මේ හයි ටෙන්ෂන් වයර් එකක් රබර් ග්ලව් එකක් දාන්න නැතුව ඇල්ලුවා වගේ. ඒ නිසා ඒක සුද්ධ වෙනකොට සුද්ධ වෙනකොට දෝතිම අල්ලන්න යන ලොකු සංවේගයක් පහල වෙනවා අපි විහිං මෙච්චර ලස්සනට යන භාවනාවට සමහරලාට එන අත්දැකීමට අපි නොදැනුවත්කම නිසා අතුරු අන්තර කරගෙන තියෙනවද නැත්නම් ඒක අපරාධයක් නෙවෙයි මොකද හැම කෙනා මේ අත්දැකීම අරා යන්නේ අපි උත්සාහ කරන්නේ හැම වෙලාවෙම ඒ தත්ත්වේ මතු කරලා ඒ අපේ අනායාසයෙන් මතුවෙන කෙලෙස් වලට ඉඩ නොතබා ආවණන් එක ප්‍රමාණ කරගෙන මේ අනුපුබ්බාභි සංඥා නිරෝධ සමාපජ්ජන සමාපත්තිය කියන එක අඩු ගන්න. මූලධර්ම මට්ටමින් හෝ චින්තාය මට්ටමින් තේරුම් අරගෙන යම් වෙලාවක භාවනාව ඒතෙන් මුදුන්පත් වෙනකොට මේකත් එක්ක දෙක එකට සම්බන්ධ කරලා චින්තාමය ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන සම්බන්ධ කරගෙන ඒක සමාපජ්ජනයේ සමවැදීමට අවශ්‍යතාවයි මතු කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ අපරේ මතක් කිරීමත් එක්ක දවසේ ධර්ම දේශනා නිමා මෙතනින් සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ධර්ම දේශනාවේ කාලේ ඉව කරන්න ඉස්සර වෙලා මේ සුපත්තිවා කාට හරි මේ සම්බන්ධව කිව යුතු කළ යුතු දෙයක් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් අතු කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි ඊතාවතා ചാති කාතා සජ්ජහනා කිරීමේ දේශනා ධාවන සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. නිරූපේ ගවන් කරලා දීපස්ථානයේ බින්ද කෙනෙකුට කලින් වරලා තිබ්බ සමතනෙට බාධා කරන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඒ ආවර්ජන වශීතාව වගේ තිබුණොත් එහෙම දැන් මේක ලොකු බාධාවක් වෙනවා නේද? මතක් කරගන්න ඕනේ. ආවර්ජන වශීතාවයේ නිමිත්තයි කියන්නේ දෙකක්. ආයතන වහිතාව කියලා කියන්නේ තමන් ඉඳලා ආපු ධානය ආවර්තන කරන එක නිමිත්තක් තියෙන්න ඕනේ නැහැ. ආවර්තන වශයක් නෙවෙයි කතා කරන්නේ මේ පරණ මතක අවසන් ගියොත් ඒක නම් බාධා කරනවා. ඒක අනිවාර්යයෙන්ම ඉතින් අතීතානුධාවනං චිත්තං වික්කෝපානපච්චං සමාධිස පරිපන්තෝ කියලා තියෙනවා. මේක විතරයි සමාධියත් කරනවා. අතීත අනුධාවනය කිරොත් ඒකාන්තයෙන් පශ්චාත්තාපයක්. ඒකට වර්තමානෙත් නැහැ, අරමුණක් නැහැ, සමාධියක් නැහැ. ඒකයි කොහොමඩක්වත් මේ එක පැත්තකින් බුද්ධ ආගමේ තියෙනවා පෙරවිසු කඳපිලිවත දන්නා ඥානය කියලා එකක්. Taman හිතපු දේ සිරුතන දන්නා ඥානය. ඒක ඥානයක්. ඒ නිසා ඒක කවදාකවත් කරදරයක් වෙන්න බෑ. මේක එහෙම නෙවෙයි දැන් දැක්කයි කියලා දන්නවා කියලා හිතාගෙන ගහපා දෙන්න හදනවා මම මෙහෙමයි මම මෙහෙමයි ඒකට හොඳටම දෙනවා ඒක අඩු කලයක් ඒකයි උතර හෙල්ලෙන්නේ ඥානයක් නම් බාධාවක් වෙන්න බෑ පරමන්තකයක් එන්න පුළුවන් ඕන තරම් විපස්සනා අනුකූලව නැත්නම් භාවනා කරනකොට ඔය තේජාවෝ කියලා බොහොම ප්‍රසිද්ධ මේ ඉංග්‍රීසි කියවනක් තියෙන්නේ. ඒ තැන මම කලින් ඉඳලා තියෙනවා ඒක පාට ගිගම වැටෙනවා. පරිරූපත්‍ය පිළිගත්තේ නැති අයට. ඒකෙන් කවදාකවත් සන්තෝෂයක් මුදා හැරීමක් මිසක කරදරයක් වෙන්නේ අර විදිහට මේ අර අතන මම හිටියා මෙතන මම හිටියා කියලා කියන කට්ටිය ඒක මේ අනුන්ලව දාති කරගන්න හදනවා Tamanට සාතික නැති නිසා. ඒක බාධායි. ඒක ආඩ දැනුමක් කියලා කියනවා. පූර්ව දැනුමක් කදාත් කෙනෙකුට බාධාවක් වෙන්න බෑ. සීල විසුද්ධිය චිත්තවිසුද්ධිය ඥාන ගැනයි සීල විසුද්ධිය චිත්තවිසුද්ධිය ටිකනට ප්‍රෝවවස්තාව යන්න පුළුවන් ස්වාමීන් යනවා අඳුරන්නේ මෙතන අපි දවස් ඇතුළත කොච්චර දෝ සංඥා නිරෝධේ සමවදිනවා. කිසිම බාධා නැති. ඒක ඒක අභ්‍යග්යක් වගේ පේන්නේ. තනිවිල්ල, පාළුවිල්ල, කියා විජහාට සාන්ති කර්ම කරනවා, පිළිත් නූල් ගැට ගන්නවා. කට්ටියත් එක්ක තනිකන් දෝෂ නැති වෙන්න වැඩ කරනවා. ওই নানা ආකාර අපි કોઈ ප්‍රොජෙක්ට් හදාන ව්‍යාපාර හදන්නේ ඒ Nirodheට විරුද්ධව තමයි. Nirodhe තියෙන නිසායි අපිට හම්බෙච්ච විවේකයේ බුද්ධ විඳ ගන්න බැරි. අපි සැලසුම් හදා හදා එහෙම යන්න හදනවා මොකද ඒ සැලසුම් හදන හැම වෙලාවෙම මතක තියාගන්න විවේක තරකින් ඉඳගෙන සැලසුම් හදන්නේ. විවේකයේ පාගගනයි. එහෙම නැත්නම් අපි මේ රිලෙවෙකට හාන්සිපුටක වාඩි වෙන්න කිව්වොත් බලියෙ කොහෙද යන්නේ? උට අට්ටක විතරයි වාඩිවෙන්නේ. වඩිගොඩ වාඩිනොත් එම්ප වඩිගිර දෙනවනේ. එතුමෝ කියනවා මේ හාන්සිපුට සෞත්තු කියලා. එතුමෝ චෝදනා කරනවා මොකද වාඩිලා තියෙන වලිග උඩ ඉතින් වලිගිර ඉතින්. එතකොට කියන්නේ නැගිටලා වලිග සදාලි නැගිටපන් එතකොට හරියනවා ඕක. ඒක යෝගාවචරයට කියන තියෙන්නේ රිලේ හාන්සිපුටක වාඩිනා වගේ තමයි යෝගාවචරයත් ඉඳගන්නේ වලිග උඩ. ඉතින් ඒකල කියනවා හරි අමාරුයි මේ පුටු අද මිනිහ වලිගේ තියන්න ඉලක්ක හදලා නැහැ. හාන්සිපුට හදලා තියෙන වලිගේ තියෙන හිට නෙවෙයිනේ. වලිගේ කපලනේ යන්න තියෙන්නේ. බැබුන්න පුළුවන්. ඒ වගේ අපිට විවේක හම්බෙච්ච ගමන් අපි කරන්නේ ඉස්සරහට සල්ලි උනනවා අතීතය ගැන හිතලා ඊට පස්සේ කියනවා රිදෙනවා කියලා. රිදෙනවා. මොකද අර වලිගේ. දෙකෙන් තියෙන්නේ වලිගේ උඩ. ඉතින් අපි නිතරම කියන දේ තමයි කවුරු හරි කෙන්දිරි ගන්නට පොඩ වලිගේ ගසලා ආයෙත් වාඩි වෙනවා උඩට ඇහව කැරෙනවා කියන්නේ. තද්ද වෙනවා අර කෑ ගහන එකට තව තද වෙනවා. ඇත්තටම උගේ පොඩකමක් උඩ වාඩි වෙලයි කෑ ගහන්නේ. මේ තියෙන දෙයට හැඩ ගැහෙන්න දන්නේ නැහැ. ඉතින් සැලසුම් හදා හදා ඉස්සරහව පස්සෙන් කල්පනා කරේ. ඉතින් මේ මනස කියන්නේ ඉතින් මම කල්පනා කරුවේ නැත්තම් මගේ අතීතය ගැන කවුද කතා කරන්නේ? අල්ලපු කෙනෙකු කතා කරද්දී ආණ්ඩුව කතා කරයි මගේ යුතුයකම නෙවෙයිද මගේ අතීතය ගැන කල්පනා. හරි හරි යුතුයකම තියෙන්නම ආත්ම දිෂ්ටිය හිටලා දැන්. ඒකාන්තෙම මොඩකම ගිහිල්ලා ආත්ම දිෂ්ටිය හිටලා. අනාගතය ගැන කල්පනා කරනකොටත් අතීතය ගැන කල්පනා ආත්ම දෘෂ්ටි කියලා ඒක කියන්නේ කියොත් මේ මනස කියන්නේ නිවන් දැකලා නැහැ නේ මං ඉතින් මට තියෙනවනේ මේ අතීතය ගැන හිතෙන්න බෑ. හොඳයි එහෙම හිතනවා නම් ඔය දුක සිම්පල්. ආත්ම දෘෂ්ටි කියන අවිද්‍යාව තියෙනකොට ওই වගේ නෙවෙයි ඊට අපාදුකක් වෙන්න පුළුවන්. ඉතින් මේ විනාඩි කියලා තියලා වැඩක් නැහැ. ඉතින් යාට කියන්න තියෙන්නේ ඒක හරිය මේ වර්තමාන මොහොතේ ලැබිච්ච මොහොත අවස්ථාව සුවසේ ගත කරන්න නම් ඔය සංඥා පිටින් දා ගන්න ගතිය සංස්කාර සකස් නොකරන ගතිය එනතම් ආලවට්ට නොකරන ගතිය එහෙම නැත්නම් කියනනම් අංග සංස්කරණය නොකර සිටීම අතින් බලනකොට පුජ්‍ය දයාට අවුරුදු 6 වෙනකන් ජොලියේ ඉන්නවා දී කිසිම නැහැ සකස් කිරීම. හැබැයි ඌ දන්නේ නැහැ. සංඥාවක් නැති බව දන්නේ නැති නිසා ඌට සුදියක් නැහැ. එම සූස්තියක් නැහැ, ජොලියක් නැහැ. පොඩි එකාට තියෙනව නැත්නම් ඒ පොඩි කඩියා බලනකොට අපිටත් තියෙනව ඌට සංඥාවක් නැහැ කියලා. රත්තරන් දුන්නත් අසුචි දුන්නත් එක ගානේ. එනමුත් ඌට ඒකේ බුද්ධියක් නැහැ. මොකද ඒක ශික්ෂාවත් තුළින් නෙමෙයි ගත්තේ. එහෙම නැත්නම් කෙලස් කැපීමක් තුළින් නෙමෙයි ගත්තේ. ඒකට වැඩක් නැහැ යාට ඒකේ. මේ නිවනේ වටිනාකම තියෙන්නේ කෙලස් තියෙන තැනක. නිවසන්නේ ශික්ෂාව තුලින් යන කෙනා දැන් සීල විමුක්තියේදී අත්දකින්න කියලා කරන්නේ එහෙම සීලයක් මුලින් ගන්න කෙනෙකුට සතිය හරහා එහෙම එතෙන් යන්න පුළුවන් පසුව. යන්න පුළුවන් උනාට සාපේක්ෂව අඳුරන්නේම නැහැ. මේ කොතනද ඉන්නේ කියලා අඳුරන්නේ. අඳුර නැති මනසට වටින වටිනාකමක් නැහැ. දැන් පොට්ටියකට කිදුවන ගලකුයි රත්තරන් කාලකුයි දුන්නට උඩ කිව්වොත් මේ රත්තරන් ඔබ දන්නේ මේ කැරට් 23 හමාර 28ට කිට්ටුයි මේක ඔබට තේරෙන මේක දිලිසෙනවා මේක හරි බරයි මේක රත්තරන් බඩු හදනවා මේක කිරිවාන බම් මේක හැමතැනම තියෙනවා කිව්වට උරත්තරන් බඩු දැකලත් නැහැ දිලිසිල්ලක් දන්නේත් නැහැ කැරට් 23ත් එකයි උර 22ත් එකයි කියනවා මට අල්ලන්න දෙකම බරයි 21 දාන්නද කියලා මේ දුකට සාපේක්ෂව මේ දක්ක නිවනේ සත්‍ය පහක වටනවා නැහැ දුක නැති තැනක නිසා ඕන දෙයක් මේ බුදුහාමර නැති දෙයක් නෙමෙයි මේ පෙන්වන්නේ. අනිවාර්යයෙන්ම තිබිච්ච දෙයක් මේ දුකෙන් ගලවලා පරිච්ඡින්න කරලා මේකට ගියොත් මහන්නේ ඔබ දුකටපත් වෙනවා. මේක මෙතන මෙහා පැත්තේ තියෙන්නේ. ඒකට සංයෝෂමනස් කාර්යයද කරපන්. එතකොට ওই අලුතෙන් උපයන දෙයක් නෙමෙයි තියෙන දේ වෙන්කොට කියන්නේ කිරෙන් ගොම වෙන් කරලා මේ කිරි පෝෂ්‍ය පදාර්ථයක් ගොම විස බීජයක් දෙක කලවම් වුණොත් දෙකම ගොම තත්ත්වයට වැටෙනවා. අපේ තියෙන්නේ කලවම්. මේ උත්සාහ කරන්න දන්නේ මේ වාතයේ තියෙන ඊතර ටිකක් තනීභවණය කරලා බෝතලයක දාලා සීල් කරලා ඊතර කියලා පෙන්වනවා. අරපුව ගමන් ඔක ආය බුස් කාලා වාතයට එකතු වෙනවා. වාතය තිබුණා කියලා ඊතර ලොකුණිය අඩුවීමක් වෙන්නේ නැහැ. වෙන් කරලා නැහැනේ. ඒ නිසා පරිච්ඡින්න ඥාන නාම පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මේ තියෙන එකමයි හොඳට වෙන් කරගන්න පුළුවන්. කීරෙන් වතුර වෙන් කරලා බොන හංසයා වගේ කෙලස් නැති තැනක නෙවෙයි නිවන තියෙන්නේ. කෙලෙස් වලට සාපේක්ෂව නිවන තියෙන්නේ අර කළු පසුබිමට සාපේක්ෂව සුදු හොඳට කැපී පෙනෙනවා. අවිසිච්ඡත සාපේක්ෂව අවිසිච්ඡ නැති හිත කැපී පෙනෙනවා. ඒ නිසා පොඩි ළමයින්ගේ පුත්‍ර ජනන්ත පෙන්නනවා ශික්ෂාවකින් තොරව කෙලෙස් කැපීමකින් තොරව ලෝකයට සාන්තිය දෙන සාන්තිදායක තත්ත්වයක් අවුරුදු 6 වෙනකල් ළමයිකේ තියෙනවා. ඒ නිසා ඒක මනුස්සයන්ට අකපදයක් නෙමෙයි. නමුත් ඒ ලරුව දන්නේ. මේක එච්චර පිරිසුද්ධයක් කියලා දන්නේ නැති නිසා ඉතින් මේ පොට්ටයට මණිකක් දුන්නා වගේ උඩ තේරුමක් නැහැ. මණික පෙන්වන්න නැති වෙන මිනිහට බෑ. ඇත්තටම මිනිහා මණිකයි රෝල් ගෝල්ඩ් මේ මේ මේ ප්ලාස්ටික් කැලකුයි පටලව ගන්නවා. ඒකල ප්ලාස්ටික් වල දැල්ලි ගියම මණික කියලා හිතනවා. ඒ නිසා ලේසි නෑ මණිකක් අඳුරනවා කියන්නේ. මණිකේ වටිනාකම තියෙන්නේ ඇඳි නිල්ලේ තමයි. මණික අඳුරන මිනිහා හරියටම දන්නා මේක බොරුවක්, මේක ගෙවුඩයක්, මේක ප්ලාස්ටික් කැලක් කියලා දන්නවා. ඉතින් අපි ඒකට කරන්න තියෙන කීයක් හරි දන්න මිනිහෙකුට දීලා අරගෙන යන්න ඕනේ මම නිකන් ගන්න යනවා. ඔය සංඥාව සම්පූර්ණ ඉතිරියක් පස්සේ විවාහින්ම ඉන්දර වැටෙන්නේ නැත්නම් විතර්ක ਵਿਚාර නැතුනම් විනායාස සිතුවිලි වෙනවා සවනාද? විනායාස සිතුවිලි කියන්නේ මේ චේතනාවෙන් අචේතනික නුනට ඒවත් කොහොම හරි මනසේ විඥානයේ විසින් ඇති කරන්නා වූ ඉතිරියට ඒතරම් ප්‍රඥා දන්නා. ඒතකොට ඒකෙන් සංඥාවක් නේද නැවතරක් ගණන් ගත්තොත් දුක් විඳිනවා. ගණන් ගන්න දෙන්නේ නැති. හටයි. ගණන් ගත්තොත් ගියකින් සවන්නත් නිදට වැටෙනවා. ඒ දෙක අතරම තමයි නිවන තියෙන්නේ. හරි ස්ලිප් වුණොත් ඒ පැත්තට යනවා නැත්නම් මේ පැත්තට යනවා. ඉතින් යන්නමත් උනේ. කාරි බය එලවල තමයි. කණි කඹේ යනවා වගේ වැඩක්. ඉතින් මනසෙට වෙනවා මේ ඉස්සරහන පාර නැහැ. ඉතින් හයියෙන් යනවා. දැන් යන්න තියෙන්නේ පාර නැත්නම් නෑ ප්ලේන් එකේ ගිහිල්ලා රන්වේ එකේ ගිහිල්ලා යනකොට දැන් ඉස්සරහම විශ්සෙනකොට පාරේ යනකොට පල්ලයට යනකොට ඉතින් පුටු තද කර ගන්නවා දත් මිටි ගන්නවා ඇඟේ හීතර වෙනවා <clears throat> නමුත් රන්වේ ඉවරයි එතනින් පයිලට් දන්න තා පොඩ්ඩකින් ඉස්සෙනවා ඉස්සරහට පස්සේ ඒරොඩයිනමික්ස් වල යන්නේ පාරේ නෙමෙයි ඉතින් ඒ වගේ අර Taman ගිය සංඥාව Taman ගිය ට්‍රැක්ෂන් එකේනේ පොලෝ ට්‍රස්ට් එක දීලානේ ඒකේ යම් කිසි මට්ටමකට කසගවා ගන්න ඕනේ ආසයන්තට උස්සන්න. මේ වාතයට කා ගන්න. එයා ලිෆ්ට් කරන්න. ඒක පයිලට් දන්නේ නැහැ කියන්නේ උඹලා කරබඩ පරිත්‍යාග කරගන්න හිටපල්ල දඟලන්න එපා. මම වැඩේ කරලා දෙන්නම්. ඉතින් අර කට්ටිය ඉතිබස බස කී කියා ආ ස්වාමි දරුවනේ කී කියා ඉන්න එකයි තියෙන්නේ. එතන ඉසිවිසු ගාතාව කී කියා ඉන්න එකයි තියෙන්නේ. උරුගල් පස්සේ දැන් අර පස්සේ આવත් එම කෝ රණ වේග කෝ කෝ රෝද නැහැ. තමසේ කරබන් ඉන්නවක තමසේ යන්න ඕනේ දැන් දෙයයි. තා ටිකක් වෙලා ඊට පස්සේ පයිලට් උත් ආගෙන ඕටෝ පයිලට් ඉඳන් බඩ පස්සේ අර මිනිසුන්ට එහෙන හොල්මන් දැන් මේ අමාරුම තැන ඉන්නේ පයිලට් උත් තේවනවා. මැෂින් එක යනවා. මොකක්වත් වෙන්නේ නැහැ. ඒකට අපිට තියෙන අපි හිතන ඒකවල රක්ෂණ සංස්ථා මෙච්චර සල්ලි තියෙන්න ඕනේ අපි මෙච්චර වෙච්ච ඉගෙනගෙන තියෙන්න අපිට ගෑන දරුවෝ ඉන්න ඕනේ ඉඩම් බූදල් තියෙන්න ඕනේ කියලා අරවල්ලන්න ගියොත් එනවා අර ගමරාල දිවි ලෝකයකට කුරුණියේ සයිස් එක ඇහුවාගේ තමයි. ඒ රොත්ත පිටින්ම ආයෙත් හේනට ඇදගෙන දොයියන් කරා. ඔය යන එකට යන්න දෙන්න අපි අපි අපේ මැනිල්ල තියෙන අරසාව තියෙන්නේ අපේ උගත්කමයි. අපි මේ වස්තු බුදල් නෑද ඇඟේ. ඒ ඔක්කොම එතෙන් ගියාම හැට කුණ වැටෙනවා වගේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව කල්ැතුවම මේ දීලා දෙමීමේ ඒ කියන්නේ අපි කර කියනවා නිස්සරණාධ්‍යාශය කියලා. නිස්සරණාධ්‍යාශය කුලියට ගන්න වෙන්නේ. ඉගෙනගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ගත්තත් හරියන්නේ නැහැ. මොකද මේ ਸਰවචනන පිළිබඳ විශ්වාසය තියෙන්න eBay. මේ බොරුවක් කියලා කියන කෙනා දන්නේ නැහැ. දැන් ඔක්කොම ගෑනිත්ත තරපම් කියනවා, අලිත්ත තරපම් කියනවා, වස්තුත්ත තරපම් කියනවා. මයිලකට වරන් කිව්වට පස්සේ බුදුහාමරෝ ගෑනිත් එක්ක හරි වස්තුත් එක්ක හරි විනානියන් සම්බන්ධකම් තියෙනවද කියලා. අතරින් කියන්නේ වෙන මොනවාරි වටෙන් අත දාලා දන්නේ නැහැ. එහෙමනේ නේද? දැන් සෙල්ලම් තියෙන්නේ. ඔය විශ් කරපයියක්ව හැබැයි අපේ ගේ පැත්තට විශ් කරපන් අය. එහෙමනේ අද අබිනිෂ්ක්‍මණය තියෙන්නේ. විශ් කරන දානවා, විශ් කරලා දානවා. ඔය ඉහිකර දාන්න මේ මේ පැත්තට. හීන් වලින් කියන මේ පැත්තට ඉහිකරන්නේ කියන. ඒක නිසා මදි වෙච්ච කොට වෙච්ච යෝගාචරයට සැක උපදනවා කියන එක බුදුහාම කියන හරියම සාධාරණයි. දිකටම තියෙන්නේ නැහැ. දිකටම තියෙනවා කියන්නේ නිත්‍ය සංඥා. බුදුහාම කියනවා අනිත්‍ය සංඥාවට මම මොනම දෙයක්වත් ජීවිතේ දිකට තියෙන්නේ නැහැ උඹ අල්ලගත්තට. චේතනානේ එන එන හිතවිලි කියනවා මේ අසම්පජාන මනෝ සංඛාර. උණගේ වලිගේ ගහන. උණගේ වලිගහට ඕකට අර කැපිච්ච කාට තුවාල බෙහෙත් බැඳලා සනීප කරන්න පුළුවන්. සනීප කරන්න යනවද කවුරු හරි දන්නවනේ උණගේ වලිගේ කියලා. ඔක තව ටික නලියන එක නතර වෙනවා කියන එක දන්නවනම් මේක ඉවර වෙනකොට සවන්නාදී අනිවාර්යයෙන්ම ඒක නින්දට වැටෙන්නේ. ඒ වලිගේ උනට පස්සේ මොකද වෙන්නේ උණගේ? අනිවාර්යෙන් නින්දට වෙනවා නම් බුදු වෙන්න නෙමෙයි හම්බෙන්නේ බුදියන්නනේ. ආ බුදුහාමුදුරුවෝ කියන්නේ බුදියන් නැතුව බුදු වෙන හැටිනේ. අපි දන්නේ ඇයි හරි අපි දන්නේ අපිට කියන්නේ yes sir කියාගෙන බුදුහාමුදුරුවෝ තේරෙනවා අපිට තේරෙන්නේ භගවා ඥානති අහන්න ඥානන. ඒකත් ඇත්තම කතෝලිකාගම වගේම ඇදහිල්ලක්. ඒක පිළිබඳව තව තක්සේරු කරන්න එපා. මේ මිනිසු මේ දෙයයන් ආශි පිළිබඳ කරන ඇදහිල්ල මේ අසරණ මිනිස්සු මොකේ හරි එල්ලෙන්න බෑ. අපිත් බුදුහාමුදුරුවන්ගේ එල්ලෙනවා. අපි උදාහරණ විතරම එකයි මට කියන්නේ මැරෙන්න ඉස්සලා මට ඉල්ලිච් එකේ වටනාකරව සාක්ෂි පෙන්නනවා. අරකට කියන්නේ මම දෙයන්නන්ට වෙන්නේ මැරුණට පස්සේනේ. එච්චරමයි මේක වෙනස. මේ ජීවිතේදීම ඔබ මංගල ට්‍රස්ට් එකක් දීලා වැඩේ කරපන්. දවස් හතක් ඇතුළත මම ඔබට ඔප්පු කරලා පෙන්නනවා. අරගොල්ලෝ කියන්නේ මැරුණට පස්සේ එතකොට ඩීල් එක ඉවරයි. ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් පොඩි වෙනසයි මේකේ තියෙන්නේ. ඉතින් අපේ බුද්ධ ධර්මයක් දැන් මෛත්‍රී බුද්ධ ශාසනය දාගෙන තිනවා පොඩ්ඩක් එහාට කරලා මොන තරම් අමනකමක්ද කියලා හිතන්න මේ ජීවිතයේදී මේ ගන්න බුද්ධ ශාසනය මේ කඩලා වෙන්න පුදේ වැත්තක තියලා ඒක ඒක වැත්තක තියලා සාර්ථක බෞද්ධ ජීවිතයක් ගත කරන්න අපි හදනවා මුක්වත් දන් දෙනවා මුගක් සිල්ලා කියනවා මුගක් බෞද්ධ වෙන්න හදනවා මුගක් ධර්ම කතික වෙන්න හදනවා මුගක් විනයගරුක වෙන්න හදනවා ඔය ඔක්කොගේ වෙන්නේ මොකක්ද අර ප්ලේන් එකේ බර වැඩි වෙනකොට උස්ස ගන්න බැරි වෙනවා අදා නිින්දට ගිහලා අපෝ නිින්දෙන් සෙනිකොම් කියන්නේ චක්කණේකින්ම නැවත එළියට එනවා කියන්නේ නැවත චේතනාවක ඉතින් පහළ සංඥා පහළ වීමක් කියලා කියන්නේ පහළ නැහැ චේතනාවක් පහළ වෙනවා ඔකේ නිින්දෙන් අපෝ සෙනිකොම් නිින්දෙන් අපෝ එන එක මම සම්බන්ධ නැහැ මම සම්බන්ධ නැහැ කිසිසේත්ම සම්බන්ධ නැහැ අපි. එකයි කියන්නේ අපි කිව්වට චේතනාවෙම නෙවෙයි ඔක්කොම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්ම වල චේතනාව නැති අනන්ත දේවල් වෙන්න ඉඩ තියෙනවා. චේතනාවේ කන්දේ විතරයි කර්ම වලට වැටෙන්නේ. ඒක නිසා කියනවා සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති. මේ දුකයි අනිත්‍යභාවයයි එන්නේ උඹ අත ධම්ම දෙයට විතරයි. ඔබ ගහගත්ත දේ කියන්නේ Taman ආශා කරපු දේ හරහා තමයි අනිත්‍ය දුක්ඛ වැඩ කරන්නේ. දුක එන්නේ. නමුත් ධර්ම වැඩ කරන්නේ සබ්බේ ධම්මා අනාත්මයි. ඔබ මේ මම අතගාවටක මගේ කියාගත්තට එක තමයි ඔබට ආත්ම වෙන්නේ. ආත්මයක් කියලා සංඥා කරගන්නේ. ඒ හරහා තමයි දුක එන්නේ. ඔබ ඇල්ලුවොත් වැඩි කොටසක් වැඩියෙන් දුකයි. ඔබ මේ ගක් කොටසක් ඇල්ලුවොත් ඒක වෙනස් වෙනකොට වෙනස් වෙනකොට ගුල්ලෝ කනකොට අමාරුට ඔබට වැඩියෙන් දුකයි. අනිත්‍යතාවය පේනවා. නැත්තත් අනිත්‍ය අනිත්‍ය වෙනවා. නමුත් උඹට ගාණක් නැහැ නේ. උඹ අල්ලපු ටික නේ උඹ වෙහෙසෙන්නේ. වැඩියෙන් අල්ලගත්තා නම් වැඩියෙන් අනිත්‍යතාවයෙන් පෙළෙනවා. නවතරක් භාවනාව මුලින්දරව කියන විදිහට කිව්වොත් නවතරක් ඉස්සරහන් දෙක තුනකින් ආයේ විරුද්ධ වෙනවා. එතකොට අපිට ඇති වෙන හැටි හිතලා වෙන්න පුළුවන්. මේ හිත මේ නින්දට යන හැටි අපි නොසලකලින් සැවෙන්න ඕන. අවදි වෙන එක මට අයිති නැහැ. නමුත් මේක මට හම්බෙච්ච සුභාශිංසනය. අපි ඒකට නෙවෙයිනේ අවදි. අපි අවදි මගේ හිත පිට ගියා. මට නිින්ද වැටෙනවා කියලා චෝදනා කරනවා මිසක් පිට ගිය හිත ආපහු එන එක ගැන අපි වැළුවොත් නිින්දට වැච්ච එක ආපහු අවදි වෙන තත්ත්වදී නොසැලී ඒකෙන් ප්‍රයෝජන ගන්න බැලුවොත් සුද්ධ ලාභේ. සුද්ධ ලාභය අපි භාවනා කරලා පහන්ජ ලොකුම ප්‍රතිඵලය තමයි අමාරු වැඩිච්ච එක ආපහු පාර ගෙනත් තියෙනවා. වීල් විතින්ජ වීල් කියනවා ඒ කියන්නේ ඒ කියන්නේ වීල් එකකට තව වීල් කියනවා වගේ නෑ පාරෙන් පිට යනවා අප රතේ විසින්ම පාරට එනවා. ආයෙ පිට යනවා ආයෙ රතේ විසින්ම එනවා. ඉතින් ඒක නැත්තම් අපි මේ චෝෆර් ඩ්‍රිවන් කාර් එක යන්නේ ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්නේ අපි කියලා තියෙනවා මට හවර් අපොයින්ට්මන්ට් එක යන්න තියෙනවා Taman tamanගේ ෆයිල්ස් එක බල බල ඉන්නවා. ඒ ඩ්‍රයිවර් දැනගන්නවා පාරෙන් පිට ගියයි කියලා. එයා මාස්ටර් දැනෙන්නේ නැති වෙන විදිහට හිමීට කිට්ටුම පාරකින් ආයෙ මේන් රෝඩ් එකට දාගන්න තියෙනවා. අපිට බය වෙන්න දෙයක් නැහැ නේ. අපි දන්න ඩ්‍රයිවර් වැඩ කරනකොට අත්තර දිනවා. හැබැයි ඌ ඉතින් self recovery system එකක් තියෙනවා. විශේෂයෙන් ස්ට්‍රෙස් කරේ ශ්‍රද්ධාව කියලා එතනදී තියෙන ශ්‍රද්ධාව. ඔකෙන් දැනගන්න මේ driver trust වලදී. කියන්නේ මාර්ගය විවඳ අපිට ස්ථිරම විශ්වාසයක් තියෙනවා කියන්නේ. එතන නිත්‍ය සංඥාවෙන් තමයි ඒ කියන්නේ. ශ්‍රද්ධාව විවඳ නිත්‍ය සංඥාවෙන් තමයි ඉන්නේ. ඔව් ශ්‍රද්ධාව තමයි මෙතනදී මේ පාලම වගේ මේ ગેප් එක ෆිල් කරන්නේ. මෙහා පැත්තේ ආය ගහපලුව හම්බ වෙනවා අපිට. මේ යන වෙලාවේදී ශ්‍රද්ධාව ඒ දණ්ඩක් කරගෙන පාලමක් කරගෙන සේතු කාරකයක් කරගෙන අපි යනවා. ඒ හේතුකාරක කරන ගියාට හැමදාම සද්දා වෙන්න ඕනේ නැහැ. ඒකටට ගිය ගමන් පාරු අයින් කරතයි. පහළමට පයින් ගහතයි. එතෙන්දී එතෙන්දී කිසිම කෙනෙකුට පොඩ එන්න බෑ බුදු කෙනෙක් ප්‍රතිචිත නැති ලෝකයේ. බුද්ධෝත්පාද කාලෙක නොවි අපිට මේක නෑ ඒකටට යන්න වෙන්නේ පාරුවකින් තමයි. ඒකට යන්න වෙන්නේ පහුරකින් තමයි. ඒ පහුර පුළුවන් විදිහට හදාගනි. හැබැයි ඒකටට ගිහිල්ලා පහුර කරේ තියන්නේ ඉන්න එපා. ආයි බුදුහාමුදුරු පිළිවෙල සද්ධාාවක් ඕනේ. ඒක වතුර බා කරපන් නැත්නම් ගොඩ තියලා ඵලයන්. ගොඩ බිමට පහුර කරේ කියන්නේ යන්න ඕන කමන්නේ. නමුත් වතුරට බහැපු නැති කට්ටිය පහුර පිළිපන් තියෙන ගෞරව සම්ප්‍රයුක්ත බය. එයා දන්නේ මේ පහුර ගන්න ප්‍රයෝජනෙ හලකලා යකට යන්න කියලා. එයා මේකොටම තියාන වදින්නත් ඉස්සලා පහුරෝට තියාන හඳුන් කුරුපත්තු කරලා අනේ ඔබ තමයි මට පිළිහිට වෙන්න ඉන්නේ අනේ පරිසම්බයන් අප්පා මාවත් පරිසම් කරපන්. ඔක්කොම වතුරට දාන්නෙත් නෑ පාරුව. අයියා අප්පා මෙච්චර අමාරුවෙන් හදාගත්ත පාරුව. ඉතින් පාරුවේ පුවක් වෙන අන්තිමට ඒක. චේතේ මානස මේ පාපීව කියන්නේ ඔක ශික්ෂාවකේ න්‍යායයි. මේ ශික්ෂාවෙන් ආවට පස්සේ මෙතන චේතන නොකර ඉන්න ඕන කියන එක ප්‍රඥා ශික්ෂාවක්නේ. නෑ අපේ චේතනා කිරීම පවක්. අචේතනේ අචේතේතෝ මේ සෙය්‍යෝ මම පචේතන පහළ කරලා උසස් තත්ත්වයට ආර්ය තත්ත්වයට යනවා මම චේතන පහළ කළොත් මේ තිරවණ ගලක් වගේ මම පොළොවට අදිනවා. චේතනා පහළ කිරීම තමයි අවිද්‍යාව හරහා එන සංස්කාර. චේතනා පහළ නොකර ඉන්න ඕන කියලා හඳුනගන්නේ ස්වාමීන් ශික්ෂාවේ බලෙන් දැන් සුතමේ ඥානෙක දැන් ප්‍රඥා වෙනම ශික්ෂාවක්. ඔය තුනටම එහා එකක්. ඔය තුනටම එහා එකක්. ඉස්සෙල්ලා දැසේ වැරදිලා කමඨාන හරියට සුද්ධ වෙලා තේරෙන්නේ සවැත්ත ගෙවන්න ඕනේ ගන්න. ඒක තමයි සෙක්ෂන්. ඒත් තා ප්‍රත්‍යක්ෂ නැහැ. ඒව තාම එක්ස්පෙරිමන්ටල් ලෙවල් එකේ දුවන්නේ. ඊට මෙහා එකක් කියන්නේ ඔතන ප්‍රත්‍යක්ෂයක්. ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. දැන් ගුරුවරයෙක්ගේ දේ ණයට ගන්න. අපි ඉස්සර ඉදිරිය අපිට අපේක්ෂා කරන දේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මේකේ ඉන ඥානීය මේ ප්‍රත්‍යක්ෂය. නෑ ගුරුවරයා බුදුහාමරෝ විශ්වාසයි. බුදුහාමරගේ ධර්මයේ විශ්වාසයි, සංඝයා විශ්වාසයි. මෙතෙන් නිකන් සීලේ මට උදව් කරලා තියෙනවා. දැන් ඉදිරි ටික හිස්තනක්. නොදන්න තැන. අපි නිවන කියන්නේ නොදන්න තැනක්. අපිට තියෙන්නේ මනුස්ස ලෝකේ තර්ක විශ්ේ නොදන්න තැනට බයක්. මේ මනුස්සයාට ඒකන සද්ධාව නැහැ. නොදන්න තැන බය තිබුණොත් සද්ධාවෙන් ප්‍රතිස්ථාපනය කරත හැකි. ලෑස්ති යාමෙන් ප්‍රතිස්ථාපනය කරත හැකි. ඥාණයෙන් ප්‍රතිස්ථාපනය කරත හැකි. සුතබේ ඥාණයෙන් ප්‍රතිස්ථාපනය කරත හැකි. එහෙනම් ඔක්කොමත් එකතු වෙලා ඊටත් වැඩි පොඩ්ඩක් මොකද්ද ඕනේ මෙතෙන්දී පාවා දෙන්න. කාය ජීවිත නිර්පේක්ෂව යන්න. එතකොට අර හබ්බ හැරීමෙම කියන්නේ සූදු කෙරලා තරමක් තියලා ගහන්නේ. අද්දකින් වහගෙන ගෙදර යන්න වෙන්නේ. අන්නේ ගැහිල්ලක් කොතන තියෙන්නේ. ඔය ඒ සූදුව ගහපු ගහපු සූදුවල අන්තිම සූදුව තමයි කාය ජීවිත নিরপেক্ষව දෙන්න ඕනේ කම්මෝගෝ චිකාගෝ රාජාවෝ මාවෝ ගංගාවෝ. අපි එම නෙවෙයි අපි ඈතක ඉඳලා මෙහිට්ටු කරනවානේ. ඒක හිට්ටු කරන හැම තැනකදී බුදුහමට නිග්‍රහ වෙනවා කියලා ලොකු සංසිද්ධියක්. ඒ හැම තැනකදීම ධර්මයේ අව탁සීරු වෙනවා. ඒ අයම එක එකදී මේ ඊට ඉස්සලා භාවනා කරපු සංඝයා වහන්සේලා අව탁සීරු කරනවා මට පඬිතුයා මම දන්නවා මේ කොහොම ගිහිල්ලා බෑ අපි ආපු පාට ටික තාරදා ගන්න ඕනේ ඒක හොඳට හයි ලෙවල් හදා ගන්න ඕනේ ඒ හිත හිත හිටියොත් උට ඉදිරියට යන්න බෑ නිසා එතෙන්දී අම්මු සූදුවක් කෙලින්න තියෙන්නේ සූදු කියනකොට ලන්සුර තියන්නේ කාය ජීවිත දෙක තමයි ඉතින් ඌ හැම කාය ජීවිත නිරපේක්ෂව හැම වැඩ කරන එකට වැන්දට පාඩු නැහැ එච්චරයි එච්චරයි අපි වෙන වැඳිල්ලක් වඳින්නේ නැහැ කාටවත්. අපි වඳින්නේ මේ තරම් තමන් ඊටාම ආශාවෙන් උපේපු ඒ කීර්ති නාම ලාභ සත්කාර සම්මාන සිලෝක පිට කාටෝ ධර්මවලට ගණන් ගන්නෑ. ඊට පස්සේ අනිකුත් දේවල් කාට විද ගන්නේ බැත වශයෙන් තියාගෙන මගේ කය සහ ජීවිතයත් කොහොමදත් නැති වෙනවනේ අප්පවක මරනකොට. මේක උත්තරම කාරණාවක් වෙන්නේ පුහ් කාලා පිඹලා ඉන්න පුළුවන් නම් ඒ පිඹලා ඉන්න හදනකොටම බුදුහාම කියනවා මම නිවන් නොදැක්කට නිවන සැප ඔබට තේරෙන්න පටන් ගනී. ඒ ඒ ඒ මේ යෝනිසෝමනස්කාරය එනකොටම තේරෙනවා මොනම දෙයකටවත් හෙට්ටු කරන්න එපා. ඔලොමල ඔය කමක් නැහැ මේකේ උඹ කාලා කාලා කාලා කාලා තියෙන්නේ දැන්. මේ පළවෙනිවත පළවෙනිවත කොහොමඩක්වත් බුදුහාමරෝ චෝදනා කරන්නේ නැහැ. කරනකොට කරනකොට යායක ඒ කියන්නේ රිහර්ස් කරලා කරලා කරලා කරලා එයා දන්නවා දැන් ඔලිම්පික් ගහනවායි. එයා විලේ දුවලා තිනවා, දිස්ත්‍රික්ක මට්ටමේ දුවලා තිනවා, ජාතික මට්ටමේ දුවලා තිනවා. දැන් තමයි ඔලිම්පික් යන්නේ. ඒ නිසා මේක අනුපූර්ව වැඩපිළිවෙලක් කියන එකයි කියන්නේ. හොඳයි අපි එhmenan භාගයක් විතර අරගෙන තිනවා. ධර්ම සාකච්ඡාව ධර්ම දේශනා පස්සේ සාකච්ඡාවට අපි මෙතනින් එත්තවතා සාති ගාථා සජ්ජහනා කිරීමේ සතිවාරේ නිමාව සටහන් කරමු. එත්තවතා චකම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තවතා චකම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චම්මේ ඊ සම්බතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු